අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මාර්තු මාසේ දෙවෙනිදත් ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා දැන් ධර්ම දේශනාවටයි සූදානම් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤය චත්තාරි අරිය සච්ඡානීති තී කරුකටේතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ ධර්ම දේශනා මාලාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ පසුගිය දවස් නැත්නම් පසුගිය වැඩමුළුවල වගේම සංගීති සූත්‍රය ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් රසලා ඉන්න පිරිසට සංඝයා ප්‍රදාන කරගෙන දේශනා කරපු සූත්‍රයක් සර්වචනාසික අභාවයෙන් පස්සේ මේ ධර්මයේ නොනැසි පවත්වනකොට කටපාඩමින් හෝ ගෙනියන්ට දත යුතු ධර්මයේ සැකිල්ල ප්‍රස්ථාරේ එහෙම නැත්නම් ගොනු කිරීමක් විතර කරන්නේ. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම මේ වැඩමුළුවට 115 වෙනි වැඩමුළුවට ගත්තේ ඒකේ හතරවෙනි පොතේ සඳහන් වෙලා තියෙන කතමානි කතමේ චත්තාරි චත්තාරෝ ධම්ම අභිඤ්ඤය භාවනා කරන කෙනෙක් සාසනය ගැන දැනගන්න කැමති කෙනෙක් විශිෂ්ට ඥානයෙන් දත යුතු කාරණා හතර මොනවද කියන ප්‍රශ්නේ. ඒකට උත්තරේ ඡාර්පුත්‍ර ස්වාමීන් වහන්සේම දේශනා කරනවා චතුරාර්ය සත්‍ය කියලා. විශිෂ්ට ඥානයෙන් දත යුතු දෙයක් මේ හතරක් තියෙනවා නම් මේ සාසනයේ වෙන ওই ප්‍රශ්නට වෙන උත්තරයක් නැහැ. ඒ තමයි චතුරාර්ය අරිය සත්‍යයි. ඊට පස්සේ වුණා දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය දුක්ඛ සමුදය අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං කියන එක කවුරුත් වගේ අහලා තියෙනවා. ඉතින් අපි පසුගිය දවස් ටිකේම පුළුවන් තරම් මේ භාවනා කරන පිළිසකට ගැලපෙන විදිහට කොහොමද මේ අපි දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්නෙ නැත්නම් අපි ඇත්තට මේක තේරුම් අරගෙන තියනවද නැද්ද කියන එක උරගා බලන්න ප්‍රත්‍යක්ෂණය කළ බලන්න මේ සූත්‍රය අපි ආධාර කරගත්තා. ඒ වගේම අපිට කොච්චරක් දුරට මේ දුක හටගන්නේ තමන්ම නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිත නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිතේ මේ චෛතසික දෙකක් නිසායි කියලා තෘෂ්ණාව සහ අවිද්‍යාව නිසායි කියලා කොච්චර වටහාගෙන තියනවද එතකොට ඒ අනුව අපි කොච්චරක් අපේ එදිනදා ජීවිතේ අපි ඒක කොච්චර උපයෝගී කරගන්නවද කියන එකත් අපි දැනගන්න උත්සාහ කරා එතකොට ඒ දැනට අපි බුද්ධ විඳින මේ දුක ඉස්සර තිබිච්ච නැත්නම් අපි යටිපහුව කරපු අවිද්‍යාව සහ තෘෂ්ණානිස ඇතිවෙච්ච දේ ඒක විඳින ගමන් ඒ දුක පැමිණි දුක් පැනිරහ කියලා විඳින ගමන් මත්තර දුක් ඇති නොවීම පිණිස ඒ කරපු මෝඩකම ආයෙ නොකර නැත්නම් ඒ තෘෂ්ණාවට සහ අවිද්‍යාවට පොහොර නොදමා ආහාර නොදී ඒවා ක්ෂය කරන හැටි කොහොමද කියලා දැනගන්න එක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැත්නම් නිරෝධ කරන හැටි ක්ෂය කරන හැටි වැය කරන හැටි ප්‍රතිනිසග්ගේ දකින්න හැටි ඒකට හැකි සංඥාව ආවට පස්සේ නැත්නම් ඒක කරලා බලලා මට පුළුවන් මේක අපිට යම් ප්‍රමාණයකට මේ ගෘහ ජීවිතය ගත කරද්දී වුණත් අබෞද්ධයෙක් වුණත්, පැවිදි නොවුණත්, ඉස්ති වුණත්, පුරුෂ වුණත් යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා කියලා අත්විඳපු කෙනෙකුට දීලා තියෙන අභ්‍යාස පන්තිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලට ඒක ඊට පස්සේ ගෙවම් කරන හැටි. අර නිරෝධ දැකපු නිරෝධය ගැළපෙන විදිහට නිරෝධයට ගැළපෙන විදිහට ශික්ෂා තුන සකස් කරන හැටි තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඉතින් අද අපට ඉතුරුලා තියෙන්නේ සාකච්ඡා කරන්න ධර්මදේශනාට ඉදිරිපත් කරගන්න මේ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යං කියන මේ හතරවෙනි ආර්ය සත්‍යයයි. ඉතින් ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කෙටි නමින් සඳහන් කරන්නේ. ඒක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අංග අටකින් යුක්ත මාර්ගයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ සරුවචනාංශයේ දේශනා කරන ශික්ෂා තුනමයි සඳහන් වෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. නමුත් මෙතෙන්ට එනකොට අර අපි දන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයට නෙවෙයි මේක ඉදිරිපත් වෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන ක්‍රමයට. ඉතින් මේක උංගව දෙනකොට ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙතන ප්‍රඥාව මුලින් කියලා තියෙන්නේ කියලා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා අංග දෙක දීලා ඊට පස්සේ සීලාංග විස්තර කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊට පස්සේ සම්මා සමාධි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් ඒක නිසා පොත විතරක් බලන කෙනාට ඇයි මේ සර්වචනාංශයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පටන් ගත්ත මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නිම කරනකොට ප්‍රඥා සීල සමාධි කිරුවා කිරුව කියන එක කොහොමඩක්වත් තර්කයට හෝ න්‍යායට හෝ දර්ශනයට අහු වෙන්නේ නැහැ. ඔබ භාවනා කරන කෙනාට දැනගන්න පුළුවන් තමයි මෙතෙක් භාවනාදී ඉගෙනගත්ත අත්දකපු දේවල් අනුව තමන්ගේම ක්‍රමසා විදි එහෙම නැත්නම් තමන්ගේම ඥාණයම හොරපු කෙනාට විතරයි සීලයක් රකින්න පුළුවන් වෙන්නේ. ඒව ඥාණයක් නැතුව එහෙම නැත්නම් මේ තමන්ගේ අත්දැකීමෙන් මේ සිල් රකින්නවා කියන එක මේ රට්ටු විනාශන්ත කරන දෙයක්වත් එහෙම නැත්නම් රජයට බය කරන දෙයක්වත් එහෙම නැත්නම් මේ අපායට බය කරන එකක්වත් නෙවෙයි මේ Taman මෙතෙක් භාවනා කරලා ලබාගත් ශික්ෂා තුනේ වටිනාකම දැන් ප්‍රඥාවෙන්ම දැකලා ශීලය හත් රකින්න හදනවා. එතකොට විද්‍යා දදාති විනයන් කියන වචන මෙතෙන්දි ඉදිරියට එනවා. Taman අත්දැකනනම් ප්‍රත්‍යක්ෂ කරානම් ඒ කිනා විනයගරුක වෙනවා. යම් වෙලාවකට විද්‍යාව අධ්‍යක්ෂක නැති කෙනෙක් විනයගරුක වෙන්න හදනවනේ ඒක නිකන් සීලබ්බත පරාමාසයක් විතරයි. නිකන් චාරිත්‍රයට සිල් රකින්නවා. ඒ සීලබ්බත පරාමාස කියලා කියන ඒවා තමයි මේ අජවෘත, ගෝවෘත වගේ අනවශ්‍ය දේවල් ගොඩක් කරනවා. හැබැයි ඒක අනිකුත් ශික්ෂාවලට yaadෙන්නේ තුඩු දෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට එනකොට යම් ආකාරයකට යා මේ යෝගාවචරයා මේ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා වශයෙන් කියන දේවල් වලට තමන්ගෙම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අත්දැකීමෙන් උත්තර දීලා කියනවාද අන්න ඒ ඥාණය ඒ ඒ දිට්ඨිය ඒ ඒ සංකල්ප ඉදිරිපත් කරගෙන ඒ අනුව තමන්ම මේක සඳහා කට පරිස්සම් කරගන්න ඕනේ කියලා අවබෝධයක් ආවේ නැත්නම් ඔය කටවට කර වැට බැන්දත් කවදාව කතාව නැත කරන්න බෑ. ඒ නිසා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ භාවනා කරපු කෙනෙකුට විතරයි මේ කතා අනුකිරීම ශික්ෂාවක් වෙන්නේ. අනික් කටට කතා අනුකර පිස්සු හැදෙනවා. සාමාන්‍ය මිනිසෙකුට කතා නොකර හිටියොත් ඒ මිනිසෙට පිස්සු. මොකද මේකෙන් තමයි අපි මේ ගනුදෙනු ඔක්කොම ඉවර කරගන්නේ. ඒ නිසා දවස පුරාම කතාව. මේ කතාවෙන් කොච්චර අකුසල් වෙනවද කියලා ටොංගාණෙන්වත් කියන්න බෑ. භාවනා කරපේ කනට ටිකකට තේරෙනවා මේම කතා කරලා හිටියොත් හිත කතා කරනවා ගොඩක් වෙලා. අන්න ඒ විදිහට මේ අත්දකපු ටික තමන්ගේ මේ භාවනාවෙන් අත්විඳීමෙන් ශික්ෂණය කරුක වීමෙන් මේ තණ්හාව දුරුකරනද කොට්ටේ උඩ වාඩිලා විතරක් ඉඳලා කරන්න බෑ. කය විතරක් මෙහෙම මුත්ත වගේ තිබ්බා කියලා හරියන්නේ නැහැ. කටත් පරිස්සම් කරගන්න ඕනේ. ඊට අමතරව හිත පරිසම් කරගන්නත් ඕනේ. ඒ ඔක්කොම තියේදී කරපු කර්මවලට, කරපු අවිද්‍යාවට, කරපු තෘෂ්ණා නිසා දැන් ශරීරයටත් වද දෙනවා. කටත් දොඩවලු වෙනවා. හිතත් ප්‍රපංච කරනවා. මේ ඔක්කොම තියාගෙන මත්තර කර්ම රැස් නොකරනද කය පරිසම් කරගන්න එක, වචනේ පරිසම් කරගන්න එක, හිත පරිසම් කරගන්න එක භාවනා කරපු කෙනෙකුට ඇර අර මොන જાති කරපු කෙනාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම අය හික්මන්ට අමාරුයි. එයමයි හික්මන්ට යන්නත් හොඳයි. හික්මන්ට ගිහලා ඇති වැඩක් නැහැ. මොකද ගොඩ පීනන්න අමාරුයි. පීනන්න නම් වතුර බහින්න ඕන. අපිට කොච්චර හරි පාඩම් පන්ති දෙන්න පුළුවන් ගොඩ ඉඳලා පීන නැහැටි කිසිම වැකක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තටමඬ තටමඬ අතපය දෙක කඩලා යනවා. මොකද වතුරට බහින්න ඕනේ පීනන්න. ඒ නිසා භාවනා කළ යම් අත්දැකීමක් නැති කෙනෙකුට මේ සීලයක් දුන්නට ඒ කෙනාට නයි පෙන පුම්බනකොට ගැරන්ඩියෝ කැබිලිටි කට්ටක් කරන පෙනේ වගේ හොල්ලනවලු මටත් පෙනයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි භාවනා නොකරන කෙනාගේ සීලය එයාට ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න බෑ මේක ඇත්ත සීලයක්ද කුසල සීලයක්ද නැද්ද කියලා. ඉතින් තියෙන තරම් සීල් රකින්න. එහෙනම් ඒක සීල්පදයක් කර රකින්න හදු නිකන් ඉන්න. භාවනා කරන එකට වැඩිය ගැම්මක් එන්නේ. එයා භාවනා යම් ප්‍රමාණයක අත්දැකීම් ලැබලා තිනවා. මේ කාම තණ්හාව හෝ භව තණ්හාව හෝ විභව තණ්හාව හෝ ටිකකට ඇල්මරාගෙන තියෙනවා. විෂමරාගෙන තියෙනවා. ඉතින් ඒක නා දන්නවා ඒකට එහෙමනම් මින්දත් වැඩිය මම ප්‍රතිදද කරගත්තොත් කාය වචන දෙකේ ශික්ෂාව හිතේ ශික්ෂාව මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න පුළුවන් වෙයි කියන මේ දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් ඒක නිසා ඊයේ අමාර කරපු විදිහට ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එකේම ඊටදී පොඩ්ඩක් විසිතුරු දැක්මක් තමයි අපි මේ වැඩමුළුවේදී ඉස්සරහට ගත්ත මේ පංච චේතසෝ විනිබද්දා කියන හිතේ බැඳීම් පහ. ඒ පහ තමයි ඔය කාමයේ කියලා කියන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාව කියලා කියන්නේ. එහෙනම් තෘෂ්ණාව කියන gediyak වශයෙන් එකකයක් වශයෙන් තනි එකක් වශයෙන් ගන්නව වෙනුවට ඒක නම් කියත්තු කඩන්න බෑ. මේක කෑලි කෑලි වලට කඩාගත්තට පස්සේ එක එක කෑල්ලක් කඩන්න පුළුවන් හැකියාව මුළු වැර යොදලා උත්සාහ කරන කෙනාට එක එක කෑල්ලක් තුරලා කිරීමේ හැකියාව වෙන්න පුළුවන් දෙයක්. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණාව කියන එක එක සැරේ මේ මෛත්‍රී බුදුහාමර දැකලා එකම ධර්ම මණ්ඩපයේදී බණ අහලා ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. පියවර වශයෙන් තියෙන මේ කාමය නැත්නම් මේ තෘෂ්ණාව ඒ එක එක පියවර ගලවන්නේ කෙහෙල් ගහක පොත්ත ගලවන්න වගේ සතුරුන් ගිරියක පොත්ත ගලවන්න වගේ එතකොට එකකින් එකට එකට යන්න යන්න සියුම් සියුම් පොතු වලට අපි එළඹෙනවා පිටම පොත්ත ගලවනකොට යාට තේරෙනොත් මේක හරයක් කියලා එකක් නැහැ. මේක පොතු ගොඩක් එකතු වෙලා හැදිච්ච නිකන් පුස්සක් විතරයි මේක තියෙන්නේ කියලා. ඒ වනසයට පොතු එක එක ගලවන්න ගලවන්න විනෝදයක් වෙනවා. ඒක පළවෙනි එක ගලව ගන්නකොට හුඟක් අමාරු දේවල් තියෙනවා. හිතන්නේ මේක මහා හොඳ ලස්සන කඳක් පුටුවක් හදාන්න පුළුවන්, ගයක් හදාන්න පුළුවන්, පරාලයකට ගන්න පුළුවන් කියලා. පුතු වර්ණකොට තමයි තේරෙන මේක කෙහෙල් කඳක් කියලා. අන්න ඒකෙදී පළවෙනියෙන්ම තියෙන මේ කාමය නැත්නම් කාම රාගය, කාම ඡන්දය, කාමේතති ප්‍රේමය, පිපාසේ පරිලාහයේ තණ්හාව කියන එක ගිහි gedara ජීවත් වෙන එකනට නැතුව බෑ. ඔය ගිහිගෙදර හැම වැඩක්ම වෙන්නේ කාමයෙන්. ඒ කාමේ තියෙන එක නදාම ගොනු කරලා හරි ගස්සගෙන පවුල නඩත්තු කරනවා, දියුණුවක් හොයනවා, දරුවෝ හදනවා, දරුවන්ගේ දියුණුව හොයනවා, අම්මා තාත්තා හොයනවා. ඒ නිසා ඒ ඇත්තෝ ගිහිගේ කියලා කියන්නේ ගිනිගයක් ඒ කාමෙටම තමයි. ගිහිගේ ඉන්න තාකල් දිගටම වැඩන හරියක් වැඩෙන්නේ කාමෙන්. ඉතින් කාට හරි තේරුනොත් අපි පසුගිය දවස් හතරෙම තේරුම් ගත්ත විදිහට මේ විදිහට කඹරලා හරිය එකෙක් නෑ මරනකොට පශ්චාත්තාප වෙන්න වෙනවා. ඒ නිසා අපි මෙලෝ වශයෙන් මේ කාම්භෝගී ජීවිත ගත කරන අමුදරුවන් රැක්කට අපිට එලෝ වශයෙන්ොත් පිනක් දහමක් කරන්න වෙනවා. අපි දානයක් දෙන්න වෙනවා, සීලයක් රකින්න වෙනවා, භාවනාවක් කරන්න වෙනවා කියලා. ඊටාත්ම කලාතුරකින් කියනකොට තමයි කාමයාගේ ආධිනව කාම ලෝකෙින් දැදිම තේරෙන්නේ. ඒක විශාල පෙරගෙටපු කරපු කුසල කර්මයක ආනිසංස වාරයක්. නමුත් එimhe කාමයේ ආදීනවේ දැක්කට කාමයෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ ආදීනවේ දක්ෂින කෙනාගේ වොත් 100කට එක්කෙනෙකුට ලක්ෂකින් එක්කෙනෙකුට කරගන්න ඕනේ කරන්න බෑ. පින නැහැ. පරිසරේ තියෙනවා. කරගන්න විදියක් නැහැ. ලෙස ලෙස වැටෙන්නේ ආය කාමයටමයි. මේ කලාතුරකින් කෙනෙක් තමයි යුර දිගේ ගොඩ ඇවිල්ලා මේ කාම ලෝකයට පොඩ්ඩක් ඔළුව උස්සලා එළිය තියන ලෝකයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඊටාම සුළුතරයක් ලෝකේ. ඉතින් අපි මේ වගේ තැනක රැස් වෙන අය අන්නේ විදිහට කාමයේ ආදීනව Taman දැනගෙන ධනක් පිනක් කරගන්න ඕන කියලා මේකට කවුරුත් වෙනකම් බල බල ඉන්න බෑ. ওই කාමයේ අපිට කාදාකත් ඉඩ දෙන්නෙත් නෑ ඒක කරන්න. මේක ඉතින් ළඟදී ඉහළට පයින්නන මිනිස්සෙක් වාගේ මේ කාමයෙන් විවේක වෙන්න ඕනේ. ඒකට අපි කියනවා කාය විවේකය කියලා. අපි කාය විවේක වශයෙන් ලැබුණාට පස්සේ ඒ කෙනා කාමයේ ආදීනවය දැකලා කාමෙන් වෙන් වුණාට එයාට ඉන්න ඉරියව්වක කිසිම ස්පාසුවක් දෙන්නේ නැහැ. අතහැරලා දාපු ගේ පිළිබඳව, අතහැරලා දාපු සම්බන්ධතාව පිළිබඳව, අතහැරලා දාලා ආපු මිනිස්සු පිළිබඳව ස්ථාන පිළිබඳව දැන් නිතරම කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාමයේ අධහැරියට කාම සංඥාවෙන් ආතුර වෙනවා. ඒක මේ සාමාන්‍ය බෞද්ධයට වඩා ගොඩාක් මේක පේන්නේ අතක් උඩ අතක් තියාගෙන අත් එක වහන වාඩි වෙලා ඉන්න යෝගාවචරයට පේනවා. අත්හැරපු කාමය එළවෙලව පහර දෙන හැටි. ඉතින් අපි ඒකට කාම ඡන්දේ කියලා කියනවා. gedara dorei කියනකොට මේක හරක බානකට තියෙන ආසාව, රත්තරන් මිනිමිතු වලට තියෙන ආසාව, දරුවා දුවාට තියෙන ආසාව, ඥාන පිරිමින්ගේ තියෙන ආසාවට කාම ගුණ කියලා කියනවා. යම් වෙලාවක කාම ගුණය අතහැරලා කාය විවිකේ ලැබලා ඒ කාය විවිකේ තුල වර්තමානට එළඹෙන්න ගියොත් කද්දාකවත් එළඹෙන්න බෑ. ඒ තරම්ම අර කාම ඡන්දය නීවරණයක් විදිහට ඇවිල්ලා මේ කෙනාට මොහොද නිතරම වැල්ලට රැල්ලෙන් බැටදෙනවා වගේ දිගටම රැලි ගන්නවා. ඉතින් මෙයාට තේරෙනවා දැන් මේ කාම ලෝකේ ඉන්නකොටත් වැඩි කරදරයක් දැන් තියෙනවා. හිත එකලස් කරන්න බෑ. එකලස් කරන්න බෑ මොකද මොහොත නතර කරන්න හදනවා වගේ. ඉතින් මේ නිසා කාමයෙන් ওই විදිහට ශාරීරිකව වෙන් වුණාට චිත්ත විවේකයක් ලබන්න හිත ස්පාසාවක් ලබන්න සම්පූර්ණ වෙනම ප්‍රතිපදාවක් වෙනම බෙහෙත් පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. වෙනමම උපදේශ පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. අපි ඒවට භාවනා කමඨාන් කියලා කියනවා. ඉතින් ඒක බරපතල වෙනසක්. ජීවිතේක බරපතල වෙනසක් තමයි යම් කිසි කෙනෙක් කර්මස්ථානාචාර්යෙක් හම් වෙලා භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා කමඨහනක් ලබා ගන්නවා කියන එක විසුද්ධි මාර්ග වගේ පොතක පිටු 20ක විතර විශ්වාසය විස්තරයක් තියෙනවා. කොහොමද යන්නේ ස්ථානයකට කොහොමද ගිහිල්ලා කර්මස්ථානාචාර වල බැහැ දැකලා ප්‍රසාදේ දිනාගන්නේ කොච්චර බැගෑ වෙලාද කමඨහනක් ලබා ගන්න කියන එක. මොකද බුදුන් දැක්කා වගේ තමයි ඒක. මේ තාම දුෂ්කර දෙයක්. ඉතින් මේක ලබා ගත්තට මොකද? ඒක හිත හිතින්නේ කාය විවික ලැබන චිත්ත විවික ලබන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ යෝගාවචරයගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි මේ මිත්‍යා දෘෂ්ටි කියන වචන පාවිච්චි කරොත් මෙයා හිතනවා ගිහි ගියත් අරපු ගමන් කාමයෙන් අතහැරියයි කියලා. එයා හිතනවා මම දැන් ඉඳගත්ත ගමන් හිත සමාධිගත වෙන්න ඕන. එහෙම නැත්නම් හිත නිවරන් දුරු වෙන්න ඕනේ කියලා. එයා හිතනවා ඒ තරම්ම සහැල්ලුවට මේ භාවනා ප්‍රතිපදාව. අර තමයි උපදේශ ටික මට මොකද්ද උච්චර මංගවල් දොරවල දක්ෂකම් කරපු මට මේක මොකද්ද කියලා හිතනවා. නමුත් වාඩි වෙච්ච එකන දන්නවා අතාරපු කාම ලෝකෙත් නැහැ. බලාපොරොත්තු වෙන චිත්ත විවේකයක් නැහැ. දෙලොවක් අතර පුදුමාකාර වේසකටපත් වෙනවා. ඉතින් මේ වෙහෙසටපත් වෙච්ච යෝගාවචරයට උපස්ථාන කරන කවදාකවත් ගිහි අතාරපු නැති ගිහියෙකුට බෑ. එයා දන්නේ එයා කියන්නේ මේ මොකටද ගියේ? අපි වගේ හිතන ඉවරනේ මොකටද මේ භාවනා කරන්න යන්නේ කියලා. එයාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නංවනම් පඩපන්. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ 1940 ගණන් වල 50 ගණන් වල ලියපු පොතක දීලා තියෙනවා මේ විදිහට තමන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙලා මේ කාය විවිකත් ලබාගෙන චිත්ත විවිකේ පිණිස භාවනා කරලා වෙහෙසටපත් වෙන මේ යෝගාවචරයට ඒ තරමටවත් නොගිය ගිහියන්ගෙන් පුදුමාකාර කෙනෙහිලි ඉදිරිපත් වෙනවා භාවනා පිස භාවනා පිසයි කියලා නම් පටවඳිනවා කියලා පිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා. ඒ තමයි එදා තිබුණ தත්ත්වය. අදත් කියලාසක් නැහැ. ඒ යෝගාවචරය ගන්න ප්‍රයත්නයේට ආණ්ඩුවේ බුද්ධ ශාසන මාත්‍යංශයෙන් හරි එහෙම නැත්නම් වෙන දෙනකින් හරි කිසිම කිසි තෙතක් අනුකම්පාවක් උදව්වක් ඇත්තේම නැහැ ඒ මන්දර පිස්සෝ කියලා කියනවා. භාවනා පිස්සෝ කියලා කියනවා කියලා පිළිච්ච padikkaමකට තරම්ව සලකන්නේ. ඉතින් මේ යෝගාවචරය දැන් එක පැත්තෙන් කාමයේ අතහැරලා ඒකේ තිබුණ සැපත් නැහැ. මේ පැත්තෙන් බලාපොරොත්තු චිත්ත විවේකයක් නැහැ. අහල පහල ඉන්න කටයත් උසුළු උසුළු කරන්න පටන් ගන්නවා. ඉතින් තැහෙන පිළිසකට පිස්සු ඇදෙනවා ඇත්තටම. සාධාරණයි. මේ ඊටාම අශීරු ගමනකට මේ ලෙසන ඉවුරකින් ගොඩ වෙලා යන්තම් ඔලෝසගත්ත යෝගාවචරයට බලාපොරොත්තු වෙන චිත්ත වීකේ ලැබෙන්නේ නැහැ. gedara dore ඉනවර දෙන රැට කාලා බුදිය ගන්න තිබුණ එකක් නැහැ. ඒ මන්දිරට භාවනා පිට භාවනා පිටයි කියනවා. ඉතින් මෙතනදී මේ යෝගාවචරයට මිත්‍යා දෘෂ්ටියක් පහර දුන්නොත් එයා භාවනා ජීවිතය අතාරිනවා. එයා කියනවා මේක මේ කාලේ කරන්න බෑ. පුළුවන් පුළුවන් කට්ටිය කරගත්තා වයි අපි ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලවත් නිවන් දකින්න කියලා ඊගා පාඩම් පන්තියට ලෑස් වෙනවා මේ බුද්ධ ශාසනය ඉවරයි කියලා මේක මිනි පෙට්ටියට ඇඟිලි ඇන ගහලා කොච්චර කැතද කියනවනම් ලංකාව අනිකුත් සියලුම රටවල් වල විශේෂයෙන්ම මෑත කාලේ මේ බුද්ධ ආගමේ ඉඳගෙන මේ ජීවිතේම ධානයක් ලබන්න පුළුවන් මාර්ගඵලයක් ලබන්න පුළුවන් ජීවනක් ලබන්න පුළුවන් කියලා දඟලද්දී ලංකාවේ විතරක් අවසාන රහතන් වහන්සේ හිටපු පන්සලට වැඳලා යන්තම් පින් කරගන්න හදනවා. මලිදේව මහරතන් වහන්සේ වැඩ පුතන්නට දැන් රහතන් වහන්සේලා නැහැ. ඒක ඉතින් ඉවරයි මිනිපෙට්ටි තැඟිලි ගහලා යන ගහලා තියෙන්නේ කියලා අන්තිම රහතන් වහන්සේ හිටපු මලිදේව මහරතන් වහන්සේ හිටපු පන්සලට ගිහිල්ලා වඳිනවා අම්බෝ අපේ પરම්පරාව මෙතනින් තමයි ඉවරුනේ කියලා. අපි ඒ තරම්ම ශාප කරනවා ජාතියට. අපි තමයි ලෝකෙට ධර්මයේ දීපු ධර්මද්වීපේ වෙලා තියෙන්නේ. නමුත් අපි කෙරුවාවල් ටිකයි පිටරට බෞද්ධයෝ අපි දිහා බලන්නේ ওই තාලෙට. ලංකාවේ බෞද්ධයෝ අවසාන රහතන් වහන්සේ හිටපු තැනට වන්දිනවා කියලා. ඒකෙන් දැන් උත්සාහ කරන්නේත් දැන් ඇත්තෙත් නැහැ. මේ මොකද මේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නැතුව මෙතනදී යහ දෘෂ්ටියක්, පුලුල් දෘෂ්ටියක්, සම්මාදිට්‍යයක් ඇති කරගන්න නම් මේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ එක පහරකින් කාමයෙන් දුරු කරන්න බෑ. මේ විනිබන්ධ දුරු කරන්න බෑ. මේ කාම විනිබන්ධය නැත්නම් මේ කාම ගුණයන තියෙන කෑදරකම නැති කිරීම සඳහා తాවකාලිකව Tamanne සිද්ධ වෙනවා ඉන්න ඉරියව්වට කැමැත්තක් ඇති කරගන්න. ඉන්න ඉරියව්වට හිත බඳින්න. ඉරියව්වට හිත බඳිනවා කියලා කියන්නේ කාමයේ දුරුවන් කිරීමක් නෙමෙයි. හැබැයි ගේහසිත කාමේ කාම ගුණයන් දුරුවන් කරලා එක චිත්තක්ෂණයක් හෝ Taman ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් අර කාම විනිබන්ධය වෙනුවට දැන් කාය විනිබන්ධයක් ඇති කරලා කාය විනිබන්ධයට යන්න පුළුවන් නම් කාම විනිබන්ධය පිට දකින්න පුළුවන් කියන මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න ඒක පහළ වුණේ නැත්නම් ඒ යෝගාවචරය දන්නේ ඇයි මේ ඉඳගෙන පරියන්කයකට ගිහිල්ලා හෝ ශක්මණට ගිහිල්ලා හෝ Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න දඟලන්නේ ඇයි කියන කයට තේරෙන්නේ නැහැ. යම් දවසකට යෝගාවචරයට මේ සම්මාදිට්ඨිය පහළ වුණොත් අර තේරෙවි අපි මේ විදිහට ඇවිල්ලා පහසුවට වාඩි වෙලා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන මේ අමාරුවේ ලබා ගන්න පුළුවන් මේ ප්‍රස්තාව ලබාගෙන නිශීදති පල්ලංකම් කියන එක ඇයි මේ වැදගත් වෙන්නේ කියලා. පළඟ බඳ වාඩි වීමේ වටිනාකම එවනත් මේ බෞද්ධයා බුදුචාන් වහන්සේ ඉඳගෙන ඉන්න රූපෙට වඳින්නේ ඇයි කියන එක තේරෙන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමන්ගේ කයේ 100% හිත පාත්තන්න පුළුවන් නම් ඒක හොඳම සාක්ෂියක් තමයි හිත තියෙන්නේ කාමේ නෙවෙයි කියලා. හිත තියෙන්නේ කාම විනිබන්දේ නෙවෙයි. ඒව නැත්තම් කාම තණ්හාවේ නෙවෙයි. දැන් කාය තණ්හාවේ තියෙන්නේ. කාය විනිබන්දේ තියෙන්නේ. ඉතින් මේක ලොකු සම්මාදිටියක් බව, ලොකු පෙරපින්මක් බව, ලොකු ජයග්‍රහණයක් බව මේක පිස්සෙකුට කරගන්න බැරි බව. වේදනාවෙන් පෙළෙන වේදනට්ටයට බැරි බව මිත්‍යා දෘෂ්ටිකට බැරි බව පුළුවන් වුණත් ඒක සලකන්නේ නැති තරම් අමනේකට බැරි බව කවදා හෝ තේරුම් ගත්තොත් ඒ යෝගාවචරය දැනගනි අපිට සාසන එලියක් තියෙනවා මොන කරදරයක් තිබ්බත් මොන සැපක් තිබුණත් ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් නම් මේ අහල පහලින කාටවත් ඒක තේරෙන්නේ නැති වුණාට තේරෙන මනුස්සයා දන්නවා මේ ප්‍රතිපදාවෙන් මට කාම තණ්හාව දුරු කරගන්න පුළුවන් తాවකාලික විනාඩියකට දෙකකට කාම මිනිබන්ධයක් දුරු කරගන්න පුළුවන් ඒ මොකද දන්නේ මම 100%ක්ම කයේ ඉන්නේ නිසා කයට හිත ගන්න පුළුවන්කම විශාල මිත් සම්මා දිට්ඨියක් ඒක මට දැන් පුළුවන් මම මෙතෙක් කලෝ ගණන් ගත්තේ නැහැ දැන් පුළුවන් බව අගේ ආඩම්බරය කරලා ඒක සමාදන් වෙලා ඒක ගැන ಗುಣ ප්‍රකාශ කරන්න පටන් ගන්නවයි කියලා කියන්නේ යෝග ජීවිතේ විශාල පිම්මක්. ඒකට මේ වගේ රිට්ටි 10ක් කරත් පාඩු නැහැ. රිට්ටි 10ක් කරත් පාඩු නැහැ මේ ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් අපිට පළවෙනිම කේල් ගහේ පොත්ත ගලවලා දාන්න පුළුවන්. පළවෙනිම රතුරුණු ගෙඩිය පළවෙනි පොත්ත ගලවන්න පුළුවන් කාම විනිබන්දය. එහෙනම් කාම තණ්හාව. හැබැයි ඒ වෙනුවට වෙන තණ්හාවක් දැන් තියෙනවා. මොකද්ද මේ කය ඉඳගෙන ඉන්නකොට කය පිළිබඳව හිත තියෙන තණ්හා. ඒකට ගොඩාක් කැපකිරීම කරන්න වෙනවා. ඒකට ගොඩාක් අගේ ආඩම්බරකම් ඕනේ. ඒකට ගොඩාක් ක්‍රම සහ විදි තියෙනවා. ඇවිදිනකොට ඇවිදින කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. නිදාගෙන ඉන්නකොට හැතපෙනකොට හැතපෙන කයේ හිත තියෙන බව දන්න එක විශාල පිම්මක් මුළු කාම තණ්හාවටම මේ තණ්හාවෙන් තුනෙන් එකකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් తాවකාලික. ඒ නිසා කාට හරි පුළුවන් වුණොත් මේ සම්මාදිට්ඨිය පහළ කරගෙන දවසේ පුළු පුළුවන් වෙලාවේ Taman ඉන්න ඉරියව්වට හිතගන්න ඒක නා මේකෙන් ජයග්‍රහණය ලබනවා මේකෙන් සම්මාදිට්ඨිය ඇතිවෙන කරලා සතුටු වෙනවා. නමුත් යෝගාවචර වටතර ගතියක් තියෙනවා. කයට හිත ගිය ගමන් පුදුමාකාර වේදනාවක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර පිපාසෙන්න පටන් ගන්නවා. දරතයන් එන්න පටන් ගන්නවා. දැවිලි තැවිලි එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට හිතා ගන්න බෑ මේ කයට හිත ගත්තයි කියලා දුකේ අඩුවීමක් වෙලා නැහැ කයට හිත ගත්තයි කියලා අපි හිතන විදිය මොනම දෙයක්වත් නැහැ මේ කය ඇතුළේ තියෙන මේ දෙති සක්කුණ පලක්ෂණනේ. මේකේ තියෙන හරියක් තියෙන. දැවිලි තැවිලිනේ කියලා මේ යෝගාවචරයට ඒ සම්මාදිට්ඨියේ තියෙන කොරගතිය අංශභාග ගතිය තමයි කයට හිත ගන්න පුළුවන් වුණාට කයට වෛර කරනවා. කයට හිත ගත්ත බවට තියෙන ලකුණු සේරටම නොදකින් නොපතන් කියලා කියනවා. මේක තමයි මිත්‍යාදිට්ඨිය කියලා මෙතෙන්දි කියන්නේ. කවදා හෝ යෝගාවචරය මේ කය හිත ගත්තට පස්සේ දැනෙන මේ වේදනා එතෙන් කයේ තියෙන අසහනකාරී ගති අසමතුලිත ගති කයට හිත ගන්න බවට ලකුණු මේක විශාල ජයග්‍රහණයක් මේකේ හිත තියෙනකන් මේකේ හිත සමාදන් වෙනකන් කාම තෘෂ්ණාව නැහැ. කාම විනිබන්දේ නැහැ. ඒ මේ දැනෙන වෙහෙස නිසා. කයේ දැනෙන වෙහෙස. කලාතුරකින් කෙනෙකුට සැපක් දැනෙනවා. මුගක් වෙලාට දැනෙන වෙහෙස. ඒ නිසා මේ කයේ දැනෙන වෙහෙසත් සැපයි. අර කාම විනිබන්දේට වැඩිය දුරවන් කරන්න පුළුවන් වෙච්ච නිසා එහෙම නැත්නම් කාම තෘෂ්ණාව දුරුවන් කරගන්න වෙච්ච නිසා කියලා මෙන්න මේ දේ තේරුම් ගත්තා නම් ඒ මනුස්සයා ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සතුටු වෙන જાති කෙනෙක්. නැත්නම් මේ මනුස්සයා මොන පැත්තෙන් කයට හිතාවත් නොදකින් නොපතන් කිය ගියා මුළු කයතම වෛර කරගෙන තමයි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ 100ම ජීවත් වෙන්නේ. කිසිම දවසක බුදුන්ගේ බුදුහාමුදුරන්ගේ උපදේශ නොලබපු කෙනෙක් මේ කයට හිතගන්න කාම ලෝකෙදී හීනකින්වත් හිතන්නේ නැහැ. ඒක මෙච්චර ලොකු පිම්මක් බව දන්නෙත් නැහැ. ඒ වෙනුවට කයට හිත ආපු ගමන් ඒක මහා වෙහෙසක්. ඒක මහා දරතයක්. කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ පුල්ලුවන් තරම් බලනවා අතීතය ගැන හිතන්, අනාගතය ගැන හිතන්, නැත්නම් වෙන කෙනෙක් ගැන හිතන්, නැත්නම් වෙන තැනක් ගැන හිතන්. ඒ නිසා කයට හිත ගන්න බැරිකමක් නෙවෙයි මම මේ හෙලි කරන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටිය නිසා කයට හිත ගත්තාම ඒක නිකන් මේ කටු කොහලක කරකුවා වගේ තියලා කුරුසෙල් කියලා එන ගැහුවා වගේ නැත්නම් කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ කවදා හෝ යෝගාවචරයා මේ කයෙන් දැනෙන දුකත් සැපයි. කයෙන් දැනෙන අසමතුලිත භාවයත් සැපයි. මොන දෙයක් දැනන සැපයි. මොකද කයේ හිත තියෙන තාක්කල් කාමේ නෑ. කාම විනිබන්දේ නෑ කියන මෙන්න මේ සම්මාදිට්ඨිය කවදානම් සිංහලයට පහළ වෙයිදෝ. හිතා ගන්න බෑ. මට නම් හිතන්න මම හිතන්න යන්නෙත් නෑ සිංහලෙක් වශයෙන් කරන්න පුළුවන් කියලා මේක જાතියක් වශයෙන් හෝ ගමක් වශයෙන් ගියක් වශයෙන් එක්කෙකුට පහල වුණොත් ඇති නැත්තම් එකියෙකුට පහල වුණොත් ඇති සාසනෙට ඉච්චරයි ඕන කරන්නේ කයට හිත ගත්ත වෙලාවක දැනෙන මේ වෙහෙසක් සැපයි මොකද අපි ප්‍රතිපදාවේ ඉන්නේ අපි විශාල කෙලස් කඳක් අයින් කරලා පොඩි කෙලෙසයක් කෙලෙසකට වාංගු වෙලා තියෙන කියලා කයේ දැනෙන හැම දෙෙම ලස්සන කමඨාන් වார்த்தාවක් හදන්න දන්නවනම් මෙතෙක් කයට වෛර කරපු කෙනාගේ මිත්‍යා දෘෂ්ටි තිබුණ කෙනාගේ සම්මාදිට්ඨිය පහළ වෙනවා. මෙතෙක් අයෝනිසෝ මනසිකාර තිබුණ හිත යෝනිසෝ මනසිකාරට හැරෙනවා. යා කොතන කොතන තිබුණත් කය ඒක පිළිබඳ සතුටින් කතා කරනවා. යථා යථා වාපනිහිතෝ කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති. මොන මොන ආකාරයකට කය තැම්පත් වෙලා තියෙන පටල වෙලා තියෙන ඒ ඒ බව දැනගන්න. මේක බැරි කාටද කියලා අහන්න බලන්න. ලෙඩ උණයි කියලා හෝ ගෑනු උණයි කියලා හෝ පිරිමුණයි කියලා හෝ උදේ කියලා හෝ දවල් කියලා හෝ බාල කියලා හෝ මහලු කියලා හෝ උගත් කියලා හෝ නුගත් කියලා හෝ ඒ නිසා මේ කියන ලෝකයේ තියෙන විද්‍යාව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ මෙතන අවිද්‍යාව කියන්නේ මේ බව දන්නේ දන්නේ ඒක පැහැදිලිවම කියනවා ඕන කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් දන්නවනම් මේ මිනිස්සයා බුද්ධෝත්පාද කාලයේ දන්න මිනිස්සෙක්, manussත්ත්ව ප්‍රතිලාභේ දන්න මිනිස්සෙක්, ක්ෂණ සම්පත්තිය දන්න මිනිස්සෙක්. එක් එක්කත් මට හම්බෙලා නැහැ. එක් එක්කත් හම්බෙලා නැහැ. හැම කෙනාම අමාරුවෙන් හරි කයට හිත ගත්තාම බලන්නකො මෙතන අතන රිදෙනවානේ. මෙතන පුපුරු ගන්නවානේ. මෙතන රස්නියනේ. මෙතන සමබරයි නෑනේ. මෙතන අරකනේ මෙතන මේකනේ කියලා මේ කියන කනපින්දම ඇහෙනකොට තේරෙනවා මේ මිනිස්සෙයින්ට ඔළුව අත ගාලා බලන් හිතනවා අම් දෙකක් පුපුරලා තියෙනවා කියලා. මොකද මම දන්නවා මගේ අන්තිම කාලේ කොච්චර කාලයක් භාවනා කරලා බණ අහලා සතිපට්ඨාන පිහිටවලා සාකච්ඡා කරලාද අද මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න මට පුළුවන් තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. කොච්චර කාලයක් අන්තට්ටුවක් මන් දරුවද කියලා මන් දන්නවා. ඒ නිසා තව කෙනෙකුට මැරෙන්න ඉස්සලා කියලා දෙන්න පුළුවන් වුණොත් මේ කය තෙල් කටාරණක පැහෙන වෙලාවේ හරි කමන්නේ මේ කයේ හිත තිබ්බනම් rahat වෙනවා. දිවැස්සුල තියෙන වෙලාව හරි කමන්නේ කයේ හිත තියෙනවනම් රහත් වෙනවා. දරුවෙක් වදන ප්‍රසූත වේදනාව හරි කමන්නේ කයේ හිත තියෙනවනම් රහත් වෙනවා. කක්ක කරන වෙලාවදී කක්ක බෙට්ට පිට වෙනකොට තේරෙනවනම් රහත් වෙනවා. චූ කරනකොට ඒක පිට වෙන බව දන්නවනම් රහත් වෙනවා. අත නමනකොට අත දිගානකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට ඉදිරියට යනකොට මොනවද බුදුරජාණන්සේ කියලා නැත්තේ මේකට? මෙච්චර මහා කරුණාවෙන් කියනවා අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්මජානකාරී වෙන මොන ශාස්ත්‍රඥාචනවද ඔය වගේ අපි කුස්සියට ඇවිල්ලා අපිට බණ කියලා තියෙන්නේ. කයේ තියෙන හැම ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි කයට හිත ගියොත් හරි අනවශ්‍ය දේවල් නෙපේන්නේ. වෙහෙස නෙපේන්නේ. ධරතේ නෙපේන්නේ. අසමබර ගතිය නෙපේන්නේ. වෙහෙස නෙපේන්නේ කියලා අර කයට එන ඔක්කොම කයේ දැනුම සියලුම කුණු කුඩේට විසිකල. ඒකල කියනවා මේ භාවනා කරලා බැද්ද කෙලින්ම මට දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න. මට බැරිද මේ අහසේ යන්න? පුදුමා මේ කුණු හරපේ තියෙන බෞද්ධය ගාව විතරයි. කාට හරි කියන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ මේ සම්පූර්ණ කාම තණ්හාව සම්පූර්ණ මේ කාය විනිබන්දේ කෙලින්ම 100ක් අයින් කරන්න බෑ. හැබැයි වෙනකොට වෙන කරදරයක් ඔළුවට දාපන්. වෙන තෘෂ්ණාවක් ඔලුවට දාපන්. වෙන විනිබන්දයක් දාන්න. මොකද්ද විනිබන්දේ? කයේ හිත තියන්න. කයේ හිත ගිය ගමන් හැපක් වැටෙයි කියලා හිතන්න එපා. අරතරන් දුකක් නැති බව විතරයි මේක දරා ගන්න පුළුවන් දුරක් දුකක් කියන එක තමයි යෝගාවචරගේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එහෙම නැත්නම් ඔය බටහිර මානසික විද්‍යාව හදපු කෙනාට ගොඩාක් පිස්සු පිහට්ටු හම්බුණා. ඒගොල්ලන්ට මානසික අසහන ගොඩක්. එයා මේවට උත්තර දෙන්න ගිහිල්ලා අන්තිමට කිව්වා ඒ histotic trauma reduce to the day to day unsatisfactoriness එක චරයි මට කියන්න පුළුවන් මේ පිස්සු හැදෙන තරම් තියෙන මේ තරුණු මානසික අසහනය එදිනෙදා දුකක් වඩටපත් කළ දෙන්න පුළුවන් නම් එච්චරයි මානසික විද්‍යාවෙන් කරන්න පුළුවන්. දුක නැති කරන්න බෑ නිකන් කණ්ඩ පුළුවන් මට්ටමට බස්සලා දෙන එක තමයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ මේසා කාම තෘෂ්ණාවක් මේසා කාම විනිබන්දයක් දරා ගන්න පුළුවන් මට්ටමට කයට අඩු කරලා දෙනවා. ඊළඟ කියනවා දැන් මේක අමාරුයි. කයට හිතචාරින්ට අමාරුයි. විනාඩි 20 යනකොට නලියනවා. අමාරු බව කාටවත් කියන්න ඕනේ නැහැ. කාටවත් ඉන්න බෑ. ඒක මේ මේ එක්කෙනෙක්ගේ හම්බෙච්ච කයේ දෝෂයක් නෙවෙයි. මේක ඉන්න බැරි ප්‍රශ්න නෑ. දරන්න පුළුවන් නේ. විශේෂයෙන්ම කය ගැන මේ විදිහට බලන මනසට සතෙක් මැරෙන්නේ නැහනේ. වරකමක් වෙන්නේ නැහනේ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහනේ. බොරුව නැහනේ, කේලම නැහනේ, හිස් වචන නැහනේ, පරුස වචන නැහනේ. ඒෂාගෙන කය දන්න හැම වෙලාවෙම දරන්න බෑ පරණ අකුසල ගෙවුනට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති බව තේරුම් ගන්න පුළුවන් නම් එක පැයක් වාඩිලා හිටිය කොච්චර පිංසිත් වෙනවද කියලා බලන්න. නැත්තම් පව් නොවෙනවද කියලා බලන්න. කොහොමද අපි මේ සම්මාදිට්ඨිය ඔය දහම් පාසල් පොතකින් කියලා දෙන්න පුළුවන්. ත්‍රිපිටකය කියවලා කියවලා දෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල කියලා PhD එකක් ඩබල් ડોක්ටරේට් එකක් ගැහුවට ඕවා කියලා දෙනවද? කවදාවත් නැහැ. මම විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙනවා මම ওই විෂය නම් කිව්වේ නෑ. හැබැයි හිටපු පිස්සු හොඳටම මම අඳුරනවා. ඒකේ හිටපු මේ ඒ pāli බෞද්ධ අංශයේ හිටපු ප්‍රොෆෙසර්ස්ලා මම දන්නවා. ඇවිල්ලා කරන කතාවල තියෙන අමන ගතිය මම දන්නවා මම මේ කවුරුත් එක්ක තරහකට කතා කරනවා නෙවෙයි. ඒ මිනිස්සු අවුරුද්දට කී දෙනෙක් නම නම ගරිනවද? බුද්ධාම කියන්නේ මේකයි කියලා. කාට හරි කියන්න පුළුවන් මේ දරා ගන්න බැරිච්ච මේ කාම දුක, කාම පරිලහ වෙනුවට කයෙහි හිටින්න එක ටිකක් අමාරුයි තමයි. නමුත් ඒකෙන් අරක පිටු දකින්න පුළුවන්. ඒ නිසා මේ කයට හිත ගැනීම ලොකු දෙයක්. එතකොට තියෙන දුකත් සැපක් කරගන්නයි කියලා. අපි කියන පැමිණි දුක් පැණි 10 කරගන්නයි කියලා. මේක තේරුම් ගත්තනම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. කාට හරි තේරුණා නම් මම ඉඳගෙන ඉන්නකොට මේ කයට දැනෙන හැමදේම සහතික වෙන්නේ මම කාමේ නෙවෙයි. කාම විනිබන්දේ නෙවෙයි ඉන්නේ. කාම තණ්හාවෙත් නෙවෙයි ඉන්නේ. හැබැයි කය පිළිබඳව සම්බන්ධතාවයකට කය එච්චර සැපයලවන එකක් නෙවෙයි. නමුත් ඉන්න ඉන්න චිත්තක්ෂණය පාස කාමේ රැස් වෙන්නේ නැති බව අවිද්‍යාව අඩු වෙන බව දාන්නවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය පහළ වෙන බව දාන්නවා. ඒ නිසා පුළුවන් තරම් දවසේ වැඩි වේලාවක් මාත් එක්කම මේ අපිත් එක්ක අපි වගේ බයිලා නෑ මෙතන. මාත් එක්කම මම දැන් මෙතන. මේක යෝග ජීවිතේ විශාල පින්මක්. කාට හරි ඕන දුකක් ඕන සැපක් ඕන කරදරයක් හිත දුවන වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත දා ගන්න පුළුවන් නම් එයාට කවදා හරි හිත දරා ගන්න බැරි දුකක් ආපේලාවක තේරෙයි මොන දුකකටවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න බැරි තත්ත්වයටපත් කරන්න බෑ අම්මා මරුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන් තමන්ගේ ඉරගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් තමන්ගේ ගෙටගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් මේක පුරුදු කරලා තිබ්බ කෙනාට අර විදිය සම්මාදිට්ඨියක් හම්බ වෙන එකේ ප්‍රතිලාභ වගේම ඉස්සරහට ජීවිතේන ව්‍යාධි මරණ ජරාවලදී මේ තමන්ගේ කය අරමුණු කරන්න පුළුවන් ආලම්බණයක් වශයෙන් ගන්න පුළුවන් දරන්න පුළුවන් දෙයක් වශයෙන් ලැබුණා නම් තේරෙයි මේ මනුස්ස කය ගන්න අපි ගිය ආත්මවල කොච්චර මහන්සි වුණාද නමුත් කවුද මේ ලැබිච්ච මනුස්ස ආත්මෙට ප්‍රිය කරන්නේ හැම කෙනාම පිරිමියෙක් නම් ගෑණියෙක් කයට තමයි ප්‍රිය කරන්නේ ගෑණියෙක් නම් පිරිමියෙක් කයට ප්‍රිය කරනවා මයිකල් ජැක්සන් වෙන්න පුළුවන් නම් මාන්ලි පොන්සේකා ගාමිණි පොන්සේකා වෙන්න පුළුවන් නම් ඕක තමයි අපිට පින් කරලත් බලාපොරොත්තු වෙනනේ මේ වගේ කුණු හරප. මට ලබනාත්මත් අනේ මාන්ලි පොන්සේකා වෙන්න නැත්තම් ඒ දාසිට පුණ්‍යයි ඉඳිනේ ඔය පරණ නළුලිය සෙට් එකක් නැති ඔක්කොමලා පින්කම් කරන්නේ ඒ බාට පතේ කියන්නේ ඒ තරම් තමන්ගේ කයට වෛර කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දිවිසක් මහා පුරුෂ ලක්ෂණ දිහා බලන්න බුදුරජාණන් වහන්සේගේ 80ක් ව්‍යංජන දිහා උන්වහන්සේ කොච්චර තෙදවත්වද තමන්ගේ මේ බුද්ධ ශරීරය පාවිච්චි කරේ කවුද බෞද්ධයද පාවිච්චි කරන්නේ? බෞද්ධය හිතන්නේම මේක ප්ලාස්ටික් සර්ජරි එකක් කළා දා ටිකක් ලොකු කරලා මහත් කරලා දික් කරලා හරි කස ගන්න පුළුවන් නම් ඕන කෙනෙක් ඉඩම් බුදල් විකුණනවා. අමනයි. කිසිම කෙනෙක් නෑ තමන්ගේ ජීවිතේ ලැබිච්ච ජීවිතේ මේ පින්බර ජීවිතේ පින්බර ජීවිතයක් කියලා කල්පනා කරන එක තේරෙනවා. කයට හිත ආපු ගමන් චර්චුරු ගන්නවා. කයිතිට ඇවිල්ලා කියන හැම විස්තරයක්ම ලියන්නේ බංකොලොත් කිච්ච මිනිස්සෙක් වගේ දික්ක සාධන ඩෝ ෆයිල් කරන්න ලියන ලියුමක් වගේ තමයි කය ගැන ලියන්නේ. අන්න එතකොට තේනවා කොච්චර මිත්‍යා දෘෂ්ටිද කියලා. මොකද එයා බලාපොරොත්තු වෙනවා කයට හිත ගියා නම් කාමච්ඡන්දේ දුරු වුණා නම් මේක හැප පෙනෙන්න එපා. නිවන තියෙන්න එපා. නමුත් අච්චර දුක නෑ මේකේ සාපේක්ෂව අඩු දුකක් කියලා තේරුම් ගත්තා නම් මේකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. මෙන්න මෙවැනි සංකල්පයක් මෙවැනි සංකල්පයක් මිනිස්සුගේ හිතට දාන්න පුළුවන්. ඒකට සම්මා සංකප්ප කියලා කියනවා. එතකොට එයා කාම සංකල්ප වෙනුවට නෙක්කම්ම සංකල්ප හිතනවා. කාම සංකල්පේ ඉඳ ඉඳ, gedara dora ඉඳ ඉඳ වට කරගෙන තියෙන්නම කාම භෝගින්ගනේ. රේඩියෝ එකේ වැක්කිරෙන්නේ කාමනේ. ටෙලිවිෂන් එකේ වැක්කිරෙන්නේ කාමනේ. පත්තරේ වැටෙන්නේ කාමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට පත්‍ර බැලුවේ නැත්නම් බත් තේලක් නොකා හිටියත් පුළුවන් පත්‍රේ නොබල ඉන්න බෑ. රේඩියෝ එකේ එන කුණුවarp ටික අහන්න නැතුව බෑනේ. ටෙලිවිෂන් එකේ එන ටික බත් කන්න ඉස්සලා මේ බත් එක ටෝස්ට් වෙද්දී මේ මුට්ටිය කුසීතියේදී දුවගෙන යනවා ටෙලිවිෂන් එක බලලා ඉන්න. මොකද අර විනාඩි පහට ලෝකේ තියෙන කුණුහරුප ටික සේරම එකතු කරලා කැටයක් කරලා වගේ කටට දානවා. නිකන් පෙත්තක් හදලා වගේ. ඒක නැති වුණොත් දැන් දැන් හෙට අනිද්ද ගෙදර ගියාම බලන්න ඔගොල්ලෝ කොච්චර ඉක්මනට පරණ පත්තක් ටික කියවයිද කියලා. අයි මේ පවුගේ ටිකේ හම්බුන්නේ නැහනේ කක්කා. ගිය ගමන්ම ඔක්කොම පත්තර ටික පොලිමර තුල කියාගෙන කියන කියන කියන්නේ. ඒක කට්ටියෙන් හරි අහනවා මේ ඩොලර් එක ඉහළ ගියාද අපි ඉන්න කාලේ පහළ ගියාද? ඒ පිට පිට රටවල් වල සුළුසුලන් එහෙම ආවේ නැද්ද? ගිනි කඳු එහෙම පිපුරුවේ නැද්ද? අම්මෝ. දැන් රැයට කන්න බැරි වෙච්ච නිසා දිග්ගටම දානවා ඩිනර් පාටි. දැන් ඉතින් දවස් 6-7ක්ම රැයට කන්නේ නැහැ. ඒ ඒ ඒ අමනේකට නැත්නම් අමනියකට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාම සංකප්ප වෙනුවට අපිට නෙක්කම්ම සංකප්ප වශයෙන් තනිවර ගත කරන ජීවිතේ දවසට විනාඩියක් ගන්නකො. හුදේකලා වෙන ජීවිතයක් නැත්තම් කඹරනවනේ ජීවිතේ. මොකද්ද මේ කරන වැඩේ? ඒ නිසා යාට අර සම්මාදිට්ඨිය ආපු ගමන් ඒකෙන් සම්මා සංකප්පයක් එනවා. මට දවසකට කොච්චර විනාඩි ගාණක් මාත් එක්ක මං ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 23කුත් විනාඩි 59ක්ම 90 වෙනුවෙන් එක විනාඩියක්වත් Tamanට නැහැ. මෙන්න කැඹිරිල්ලේ සංග. ඒක ලහනවා මගේ සමාලාට ස්වාමීන් වහන්සේ දවසක කොච්චර විතර බාහනා කරොත් ඇද්ද? ඉතින් මං කියන පැය 24කත් භාගයක් කරන්න කියලා. මොකද ඊ අහන්නේ කක්ක කොච්චර ඛණ්ඩද කියලා දවසේ. පැය මෙච්චර ගාණක් කක්ක කෑවොත් ඇද්ද කියලා. ඒ තරම් කක්කවට පොදුලා දැන් ගඳක් නැහැ මේක. අච්චිරියක් දැනෙන්නෙත් නැහැ. ඒ තන රසවත් වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨිය බැරි වෙලා හරි තේරෙනොත් මේ ජීවිතේ මාත් එක්ක මේ ඉන්න චිත්තක්ෂණය විතරයි මට ඉතුරු වෙන්නේ. ඒක අර මේසා විශාල කාමතණ්හා දුරුවන් කරලා කයට හිත ගන්නවා. මේ ඔක්කොටම මුළු gedere ඉන්න ඔක්කොටම වැඩ කළ දීලා මට පැය භාගයක් දෙන්න කියලා ඉල්ලන්න බෑන gedere කෙනෙක් එක්ක පැය භාගයක් දෙන්න gedere කවුරුත් කැමති නැහැ. තවත් පැය භාගයක් වැඩිපුර කරනවා නම් ඒගොල්ලෝ කැමති. අපි වට කරගෙන ඉන්න හරියක් ඉන්නේ යම පල්ලෝ. කවදා හරි ඒක තේරුම් ගත්ත මනුස්සයර තේරෙයි සම්මා සංකප්ප කියලා කියන්නේ එහෙම යමපල්ලොත් එක්ක ජීවත් වෙනකොට පුළුවන් තරම් ගැලවිඥාව දාගෙන තමන්ට කියලා පැය භාගයක් සක්මන කර කරන් තමන්ට කියලා පැය භාගයක් පරියන්කයක් කරන් එහෙම නැත්නම් තමන්ට කියලා පැය තුන හතරක් කරන්න පුළුවන් නම් ශක්තිති තමයි. ඉතින් අපි ගෙදර ඉන්නන්න බැලලා වැඩක් නැහැ. තමන් දැනගන්න ඕනේ ඒක සකස් කරගන්න. සකස් කරගන්න සම්මා දිට්ඨිය එන්න ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මේ පැය භාගෙ මම මේ මගේ කයේ හිටියත් ඇතිනේ. මේ කය මෙහෙම මෙහෙමයි කියන කියලා දැනගත්තත් ඇති මට දිබ්බ චක්ක ඕනේ නැහැ. ධ්‍යාන ඕනේ නැහැ. මාර්ගඵල ඕනේ නැහැ. විපස්සනා ඥාන ඕනේ මේක දැනගත්තත් ඇති කියලා මෙන්න මේ සම්මාදිට්ඨිය ආවොත් නික්කම්ම සමකප්ප වෙනුවට කාම සංකප්ප වෙනුවට නික්කම්ම සංකප්ප වෙනවා. ව්‍යාපාද සංකප්ප වෙනකොට මෛත්‍රී එනවා. මම මේ ඉඳගෙන ඉන්න විනාඩිය විතරයිනේ මම ජීවත් වෙන්නේ. අනික් හැම වෙලාවෙම ඇදපන් වෛරෝ බරභාගය කියලා මැටි පාගන ගොනෙක් වගේ කරත්තර වරදීපු බූරුවෙක් වගේ හරකෙක් වගේ බර අදින එක නේ ඒ අදින එක එක්කත් කවදාක සුවපත් වේවත් කියනවා. නැද්දකින් ඔබ තන් නොදොමකින් කියලා තමයි කියන්නේ. ඒ නිසා Tamanda ගත්තා නම් මෛත්‍රියක් තියෙයි. මම සමබරව වාඩි වෙලා අතපය මූණකට හොදාගෙන බුදුන්ට වැඳලා මල පහනක් වත්තු කරලා මම වාඩි වෙලා ඉන්නවා. කොයිට වැඩි වුණත් තවත් මෛත්‍රියක් තියෙනවා. ඒ කෙනාට කවදාකවත් විහිංසා හිතවිල්ලක් එන්නේ නැහැ. මට මේක නොදුන්නේ අහවල් පරට්ටිය නැත්නම් අහවල් පරට්ටව කන්න ඕනේ මරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකද දන්නවා මට ඉස්සර ඕකවත් තිබුණේ නැහැ. ඔය කවුරු පරට්ටේ පරට්ටිය හිටියත් මගේ වැඩේ මම ෂේක් කරගන්න දානවා. එතකොට තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිපදාව ඉදිරියට දැම්මට පස්සේ මොන මායයටවත් බෑ අපිට බාධා කරන්න. මොක්කාටවත් බෑ. මොකද මම ඒක කෙරුවේ විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේ ඉඳද්දි මම දැනගත්තා මේක මේ දවසේ වැඩපිළිවෙලට මේ සඳහා කාලයේ විනාඩියක් දෙකක් තුනක් හතරක් දාගෙන යනකොට ඒක හරියට දරකොටයක් අතට කුණ්‍යක් බසන්න වගේ ලාවට බස්සගෙන ගහගෙන ගහගෙන යනකොට දරකොටේ පලාගෙන කුණ්‍ය බහි. අපිට ප්‍රශ්න තියෙන්නේ අවුලව ගන්න දන්නේ නැතිකම. කොතනින්ද පටන් ගන්න කියන එක දන්නේ නැහැ. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන ඉඳගත්කම නීවරණ මොකුත් නැති gediya pitima නිවන. නෑ අපි බලාපොරොත්තු වෙමින් ඉඳගෙන ඉන්න කය දන්නවනේ ලොකු දෙයක්. පුළුවන් පුළුවන් වෙලාවෙ මේක ඉන්නවනම් මෙහෙම ඉන්නකොට මේ කයත් එක්ක තියෙන මේ අලුත් විනිබන්දේ නිසා යෝගාවචරයා වෙහෙස විඳින්න ඉඩ තියෙනවා. සමහරකට කලාතුරකින් සැප දැන නැත්තොත් තියෙනවා. යෝගාවචරයට සාමාන්‍ය කෙනෙකුට සමහර වෙලාවට මේක මිහිරියාවක් විදිහට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක කයම අර බලනකොට ක්‍රමයේ හැටියට තමයි මේ පටල වාඩි වෙලා ඉන්න එක සැපක් කියලා ගත්තනම් ඒක සැපක් තමයි. නමුත් මේක වෙහෙසයි දුකයි කියන දුකක් තමයි. ඒ තමන් බලන හැටියට. මෙහෙම ඉන්නකොට අපි හිතමු මේ යෝගාවචරයට මේ කය කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්ගේ තෙල්ලම් පිටියක්. හැබැයි මේ හතර මහා ධාතුන් හතර දෙනා හිටියට එකවරකට එකයි සෙල්ලම් කරන්නේ. එකවරකට එකයි ඔළුව උස්සන්නේ. මේ හතර දෙනාගෙන් ඔළුව උස්සන එක විතර දැනගෙන හිටියොත් ඒකට අර කයක් මුළු කයක තියෙන දරකය මුළු කයක තියෙන පිපාසාව මුළු කයක තියෙන දැවිලි තැවිලි වෙනුවට මතු වෙලා කරදර කරන ධාතුවේ විතරක් දැවිලි දැවිලි වලට ගියොත් අර දරතේ හතරකින් එකට බහිනවා. අර වෙහෙස අර දැවිලි දැවිලි මතු වෙන ඉස්මතු වෙන ධාතුව විතරක් බහිනවා. ඒක කවදාකවත් කාම භෝගයට තේරෙන්නේ නැහැ. කාම භෝගේ අතහැරලා කයට හිත යාලු කරලා කයත් එක්ක ඉඳලා හොඳට බලන්න ඕනේ මේ කයේ වරක උණුසුම සිසිලස වැඩ කරනවා වරක වායෝ ධාතු කම්පන චංචල වැඩ කරනවා වරක වැగిරෙන ගති පිටු කරන ගති වැඩ කරනවා. වරක බර ගති ඇල්ලු ගති වැඩ කරනවා. ඒකේ නෑ මේ જાතියක් පන්තියක් මොකක්වත්. මෙන්න මේ මතුවෙච්ච එක සැපකට නෙවෙයි බලන්නේ. ඒක ඇත්තටම කරදරයක්. ඇත්තටම දුකක්. නමුත් මේ මතුවෙච්ච එක දන්න නිසා අනික් තුنين කරාරින්න පුළුවන්. ඒ නිසා කය බලන්නේ එකනා කයේ තියෙන මතුවෙච්ච ධාතුවට හිතව ගන්න පුළුවන් නම් ඒක උසස් පෙළ පන්තියකට පාස් වුණා වගේ වැඩක්. ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා කායනුපසනාවට ගියාට පස්සේ කායනුපසනා ක්‍රම 14ක් ਸਰවචනanse විචාර කරන පරිදිපත්තානේ. ඒකේ එකක් තමයි මේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් මේ ඉරියාපත සංදි කියලා මේක වෙන වෙන රූපකයක් වෙනලා දෙන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගෙන කියන හතර මහා ඉරියව් අතර මේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියව් මාරු වෙන හැටි නැගිටලා ඉඳලා ඉඳ ගන්නකොට ඉරියව් මාරු වෙන හැටි අතප්පය දිගෑරනකොට ඉරියව් මාරු වෙන හැටි ඇඳේ එහාට මෙහාට පෙරලෙනකොට ඉරියව් මාරු වෙන හැටි ආදි වශයෙන් මේ කයේම පුංචි පුංචි ඉරියාපත සංදිවලට හිත දාන්න ගත්තොත් ඒකත් ටිකක් සමානම නෙවෙයි ආසන්නෙන් යනවා නිකන් ධාතු මනසිකාරය බලනවා වගේ මේ කය කිසිම විදිහකට කීලියවක තියන්න බෑ හැම වෙලාවෙම කඩිගාය මොනව හරි නලියනවා නලිය නැතුව තියන්න බෑ ඒක තමයි පණ කියන්නේ නලියනවට පණ කියන්නේම නලියනවා නලියන්න නැතුව ඉන්න බලම් මැරිච්ච දවසට එහෙම නැත්නම් භාගයක් අංශ භාග වෙච්ච දවස ඔන්න මේ පැත්ත උස්සන්න බැරි වෙනකොට ඔන්න තේරෙනවා මේ පැත්ත නම් නිවන් දැක්කා වගේ කියලා. එතකොට අඬනවා ඉතුරු පැත්තෙන් අනේ අර පැත්තේ කරදර ටික නැහැ නේද? අන්තභාග පැත්තේ හරතර ටික නැහනේ. අර තන්නේ අතින් කියනවා අයියෝ මේ අතින් උස්සලා වඳින්නත් බෑ අප්පා මේ බලන්න මෙහෙම මෙහෙම කළා තමයි වඳින්න පුළුවන්. මේකෙන් දුක් දැනෙන්නේ නෑ දැන්. ඒකට විශාල පාඩුවක්. අහනවා මේක පණ ගහලා දෙන්න බැරිද? මේ පැත්තෙන් එන දුක් කොට එක නෑ දැන්. එදාට තමයි අර තේරෙන්නේ මේ කරදර ටික නැත්තම් ඇඟෙන් වැඩක් නැහැ. කරදර ටික තමයි ඇඟ කියන්නේ. මේක දිහා බලලා එකවරකට ඔලුව සම එකයි. අපි ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායු කියලා ගත්තොත් එකෙක් ඔලුව සම. අන්න ඌ විතරක් ඌට විතරක් ටෝච් එක ගහගෙන සත්‍ය ආලෝකය දාලා බැලුවොත් මුළු කයම යාගේ නියෝජනය වෙනවා. එතකොට මුළු කයෙන් එන දරත වෙනුවට මුළු කයෙන් එන වේස වෙනුවට මුළු කයෙන් එන පිපාසා වෙනුවට මුළු කයෙන් එන ඝර්ෂණ වෙනුවට එක ධාතුවක තියෙන දැවිලි තැවිලි එන හැබැයි ඒකෙන් මුළු හිතම පිරෙනවා යෝගාවචරය ඒකේ වාර්තා කරනකොට අර කණවැන්දුන් කතා නැහැ. අර තේරෙනවා මේ ශරීරයේ ඇත්ත එක වහගෙන බලන ඉන්නකොට මේ කොයි එකාද එන්නේ කියලා කාටවත් න්‍යායපත්‍යක් නැහැ. මොන එකයි ගාවට එයිද කියලා න්‍යායපත්‍යක් නැහැ. ඇත්ත කරන්නේ හිටියොත් මම රූප බලයිද, සද්ධායිද, ගන්ධ බලයිද, රස බලයිද, පහස බලයිද කියලා මේ ලෝක ජීවිතේන මොකාටවත් න්‍යායපත්‍යක් නැහැ. ඒක නිසා මේ න්‍යාය පැත්තේ නැතිකම දැකීම බංකොලොත් භාවයක් කියලා කියනවා සදාචාරවාදියා. එහෙම නැත්නම් මූලධර්මවාදී. බුදුහාමුදුරෝ කියන්නේ කයට ගත්ත හිත ශවිස්තරව බලනකොට තේරෙයි. ඔබට ඕනේ ඕනේ ධාතුව මතු කරන්න ඔබට බෑ. ඕනේ ඕනේ දේ බලන දේ පමණක් මම බලනවා, රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව ඉන්නවා කියලා ඔබට කරන්න බෑ. මෙන්න මේ බව දැන ගැනීම ලොකු මිත්‍යාදෘෂ්ටි සම්මාදිට්ඨියක්. මට කියලා මේ කය හම්බුණාට මම මේකේ පාලක නෙවෙයි විධායක නෙවෙයි නේවාසික නෙවෙයි මේකේ සක්කිලිය විතරයි මම මේක හොදලා කියලා තියාගෙන ඉන්න එක විතරයි මට තේරෙන්නේ නවකලෙන් කාර්වල වැగిරෙනවා ඔය එනේන කක්ක ටික අයින් කරලා හොදලා මේක තියාගෙන ඉන්න එක විතරයි මට කරන්න තියෙන්නේ මම නිකන් මේ මේ gedara වැඩ කරන සක්කිලිය විතරයි gedara අයිතිකාරය නෙවෙයි අයිතිකාරන මට ඕන දේ කරන්න වෙන්න බෑ එහෙම කරන්න බෑ ඒ බව දැනගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඒක නිසා ඒගොල්ලෝ භාවනා පැත්තක දාලා ඒ තමන් ජිම්නාස්ටික් ඉගෙන ගන්නවා, කඳු නගින්න ඉගෙන ගන්නවා, පොල් ගස් නගින්න ඉගෙන ගන්නවා, අර ශිල්ප මේ ශිල්ප, බෲස් විලා එකතු වෙලා මේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්නවා. මේ ඔක්කොමල පෙන්දු කොන්දපණ නැති ජීවිතයට මොන දෙන්න බැරි බය ආදු කට්ටිය. බුදුරජාණන් වහන්සේ නාලාගිරි අතා ඉස්සරහට ගියාට පස්සේ බෲස් ලෝකේ හැග්ගෑවෙන අතදි ගැල්ල වෙන ඕම් බලපන් මගේ මොකුත් නැහැ කියලා. ඔච්චරයි බුදුහාමුදුරන්ගේ තියෙන අබේ මුද්‍රාව. ඇත්තු 16 ගේ හයිය තියෙනවා. ඇත්තු 16 ගේ හයිය තියෙනවා දලසකින් අල්ලා අනින්න පුළුවන් පස බිම. ඒක උඹත් ඇතා. මාත් ඇතා. උඹ කරන වැඩ නිකන් අපාය යනවා. එච්චරයි කිව්වේ. ආනන්ද හාමුදුරන්ට හීන් දාඩි දාලා. ඒකෝර දැන් අපේ බුදුහාමුදුරෝ නාලාගිරි අතා පාගලා මරයි කියලා. බුදුහාමුදුරුවෝ පැත්තකට යන ආනන්ද ඔන්නකට එන්න අරපන්. දැන් ඉන්නේ යක්කු එහෙම ගියා නම් පිස්තෝලේ ගනි එක එක කඩුව ගනි තව එක එක කරාටි ගහයි තව එක එක කුන්ෆු ගහයි තව එක එක ඇලිය පීපීලකට ඔක්කොම ඉවරයි. ඇලිය පීපීලකට ඔක්කොම ඉවරයි. දන්නවනම් මට පාලනය කරගන්න බෑ කියලා එච්චර ලෝක ශක්තියක් ඇත්තේ නැහැ කොහෙද. ඒක හොඳම නිදර්ශනය තමයි අපි තුමු ධන කුහේර පවුලක පොඩි දරුවෙක් ඉපදුනායි කියලා. ඒ පොඩි දරුවාට පුළුවන් අම්මා අම්මගේ අප්පගේ සියලු ධනය තමන්ගේ වශයෙන් පවත් ගන්න. මොකද ඌට මොකුත් බැරි ඉඳා. ඌට කියන්නේ වසවර්තියයි කියලා. අම්මට හේතු ගන්නවොත් මට මේ දේ ඕනයි කියලා දෙන්න තු කරන දෙයක් නෑ අම්මට මොකද මූට මොකුත් කරන්න බෑනේ ඌ අඬනවා අම්මා දෙන්න දින ඔක්කොම දෙනවා මොකද ඌට අයිතියක් නෑ ඌට පණ නෑ ඉතින් ඌ පෙන්නනවා මට තාත්තටයි මට මොනවත් කරගන්න බෑ මං අඬනවා උඹට තියෙන අහබ්බ දැරීමේ වියදම් කරපළ වියදම් කරනවා. ඒ නිසා කවුරු හරි දන්නවනම් මට මේ මේ දේවල් බෑ කියලා දන්න දැනුම සරුවඥ දැනුම. අපිට එහෙම නෙවෙයි අපි මේ පුළුවන්කාරකම් පෙන්වන්න ගිය නිසා අපේ නොදැනුවත්කම් කිසියක් අපි දන්නේ නැහැ. ඒක තේරෙන්නේ මරණ චිත්තක්ෂණේ වෙලාවට සම්පූර්ණ බංකොලොත්. හරි බයක් ඇති වෙනවා. අපි භාවනා කරනකොට අපේ නොහැකියාවන් අපිට මේ ආපෝ තේජෝ වායෝ පඨවි අපට ඕන විදිහට පවත් ගන්න බෑ. අපිට ඕනේ ඉරියව්ව අපට ඕන විදිහට පාත් ගන්න බෑ. රූප බලන එක විතරක් අපිට පාත් ගන්න බෑ. ශබ්ද අහන එක විතරක් පාත් ගන්න බෑ. ආනපානේ බලපන් කියනකොට ඔන්න පිම්බීම ඇකිලෙන් බලන. සක්මන් කරන්න කිව්වට පස්සේ ඔන්න ආනපානේ බලන. තමන්ට තියෙන මේක ඇතුලේ චරිත දෙකක් තියෙන. දෙකක් නම් හොඳයි ඇත්තටම. මේක කීයක් තියෙනවද කියන්නේ? 18 සංනියම තියෙනවා. සක්මන් කරන්න ගියාට පස්සේ ආනපාන පෙන්නනවා. ආනපාන බලන්න ගියාට පස්සේ සක්මන් කරපු එක ගැන කල්පනාට එනවා. එහෙනම් පිම්බීම හැකිලිම වෙනවා. එහෙනම් මේ නලියන්න පටන් ගන්න. මේෙන් ගැහෙන්න පටන් ගන්න. ඉතින් මේක යෝගාවචරණ ඇයි වදී ඇයි ස්වාමීන් වහන්සේ මේ වමටයි දකුණටයි හෙල්ලෙන්නේ ඉස්සරහට පස්සරට නැතුව? ඇයි ස්වාමීන් මේ කහ පාට පේන්නේ රතු පාට පේන්නේ නැතුව? ඇයි ස්වාමීන් මේ ඇවිදිනකොට එක කකුලකින් ඇවිදින්නේ අනික කකුල රොට්ටි අදින්නේ? මේ කියන්නේ මේ එකක්වත් බාර ගන්න යෝගාවචරය කරනකොට හිතනවා මේ අංග සම්පූර්ණ සම්බර වෙන්නේ කියලා. කවදා හෝ යෝගාවචර මේ කය පිළිබඳ අවබෝධයෙන් ධාතු මනසකාරයට ගියාට පස්සේ මේ සියල්ලම භාවනාවේ ලාභ බව ප්‍රයෝජන බව කෙලෙස් අඩු තත්ත්වයක් බව කියලා ඒව වාර්තා කරන්න පුදුමාකාර පිච්චකතියකට. ඒ මොකද ඒකට සම්මාදිච්චය කියලා අපි කියනවා. ඒ අයව තව තවත් පේන තාලෙට විකෘති, විෂමතා, අනිච්චතා, විපරිණාමතා හුත්වා අභවතා දකින්න දකින්න තේරුම් ගන්නවා මේක තමයි සරුවචනංශ උද්දී ඉඳලා හැඳ වෙනකන් කිව්වේ මේවා එකක්වත් ස්ථිර නෑ. මනිවහා වෙනස් වෙන සුළුයි වෙනස් වෙන හැම දෙයකටම අපි චෝදනා කෙරුවොත් පෙසන් ගැහුවොත් නඩු කියන්න ගත්තොත් අපිට කද්දාක සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ වෙනස් වීම කයෙන්ම දකින්න ඕනේ. ඒ කයට වැඩි ඉතාමත්ම ශීඝ්‍රයි ඉතාමත්ම ඉක්මනට සිද්ධ වෙනවා 13 දක්වපු ගමන් ධාතු ගුණ මේ පැත්තේ සීතලනොට මේ පැත්තේ උණුසුමයි. මේ පැත්ත නලිනොට මේ පැත්තේ ස්ථිරයි. පයට සීතල දැනනකොට පොළොව රස්නියයි. පයට රස්නිය දැනනකොට පොළොව සීතලයි. හැම තැනකම පෙන්වනවා මේ ධාතුන්ගේ හුරස්පරස් ගතිය. මේක තේරුම් ගන්න බැරි ඒ යෝගාවචරය තුළ තියෙන නිච්ච සංඥාව නිසා. එයා ඔක්කොම ගෙහෙම නිකන් පිටුසිතුමක් වගේ මේක ස්ථිර වෙන්න හිතා බලාපොරොත්තු වෙනවා. නමුත් යෝගාවචරය 13 වලට යනකොට කයේ ඉඳලා 13 ට යනකොට ගොජ දෙමිලක් බව, සම්තතියක් බව, අවිශ්චිචි දෙයක් බව වටහා ගන්න සුළු ගතියට ගියා නම් ඒ යෝගාවචර තියෙනවා දැන් මොන කෙලෙෂය ආවත් ඒක ඇවිල්ලා යන ගතියක් තියෙනවා. මොන සැපං ආවත් ඇවිල්ලා නැති යන ගතියක් තියෙනවා. මේ කතන්දර ගොතන්න යන්න එපා. වට ගෙවදිලා රිංග ගන්න යන්න එපා. ඌව ගැන අභිරමණය කරන්න එපා. එකක්වත් අපි කිව්වොත් මට මේ සැපක් ආවයි කියලා සැප ආවිල්ලා ඒක ලියලා ඉවරනකොට සැප ගිහිල්ලා ඉවරයි. දැන් මට සැපක් ආවා කියලා ලියන්න ඉස්සෙල්ලා සැප ගිහිල්ලා ඉවරයි. මට දුකක් ආවයි කියලා ලියනකොට දුක නැහැ. මම පය ඔසවනවා දැක්කා කියලා ලියනකොට පය සෙවිලා ඉවරයි. අන්තිමට තේරෙනවා යෝගාවචරයට මේ යෝ අරමුණක නම නම් කරන්න කලින් අරමුණ මගෙන් පැහැර වෙනවා. ඉස්සලා ඉස්සලා තමයි පේන්නේ මේ ආනපන එක දිගට පේනවා. පිම්බි මෑකල මේක දිගට පේනවා. වම දකුණ දැන් ආනපන දෙක තුන බලනකොට නොපෙනියන. පිම්බි මෑකල දෙක තුන බලනකොට නොපෙනියන. ශක්මණ පියවර දෙක තුන යනකොට නොපෙනියන. ඉතින් යෝගාවචරය දන්නවනම් මේ ධාතු මනසිකාට හිත ගියාට පස්සේ මේ ශීඝ්‍ර වෙනස් වීම එවනම් රූපාන්තරණේ නැත්නම් මේ පරිණාමය මේ විපරිණාමය මේ වගේ නේවාසික භාවනා කරනකොට පස්සය වෙන දවසෙන් පස්සේ හුඟ දෙනකොට සිද්ධ වෙනවා. ඒක සම්මාදිට්ඨියෙන් බැලුවනම් එයා ඒක සතුටින් ප්‍රකාශ කරනවා. මම මේ කය පයට හිත තියෙනකොට වමයි මට පේනවා දකුණේ හිතා ගන්න බැරි තරම් වැඩ කොටසක් යනවා. දකුණ බලනකොට වමේ යනවා. ආශ්වාසය බලනකොට බිම්බීම හැකිනම කියලා විශාල වැඩ කොටසක් යනවා. ඒ අතරමැද හෘද වස්තුව ගෑවෙනවා. නියපොතු වැවෙනවා. කොණ්ඩේ වැවෙනවා. දත්ත වෙනවා. කවුද දන්නේ? මේ පෙනෙන ටික විතරක් අපි මේ වார்த்தාවට දැම්මට මේ කයක් පරිවෘත්තීය ක්‍රියා කිව්වහම මේකේ ලක්ෂයක් වැඩ. කාමේ දනවන ටික විතරයි අරමුණට කමටහන් වார்த்தාවට යන්නේ. අපිට නොදැනී සිදුවෙන කාමයේ ඇති නොකරන කෙලෙස් ඇති නොකරන ලක්ෂයක් වැඩ යනවා එකක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් අපිට කිසිම කුප්පණ ගතියක් එන්නේ නැහැ. ඇවිස්සෙන ගතියක් එන්නේ. අපි මේ චෝදනා කරන්නේ ආඩම්බර වෙන්නේ කුප්පන කෙලස් තනවන මාරපාක්ෂික දෙකට විතරයි. ඒ නිසා බුදුහාමරගේ පුංචි උපදේශයක් කියනවා. ඔය පේන දේවල් ගැන කතානත් නොකර වෙන ඔක්කොම දිහා සමස්තය දිහා බලන්න. අයි මේ එකක් විතරක් අරගෙන මේ ඉස්මතු කරන්නේ ඒකට වැඩි කාමයක් තියෙන නිසා. තණ්හා වැඩි නම් මාන්න වැඩි නම් දිච්චය වැඩි නම් අපි ඒක ගැන කතන්දර ගොතනවා. තණ්හා වශයෙන් මාන වශයෙන් දිච්ච වශයෙන් ඒක ඔඩුසලා නැත්නම් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. නැති එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක අත්දැකීමක් බවටපත් වෙන්නේ නැහැ. ඒකෙන් නඩුවක් නැහැ. ඒකෙන් කිසිම සිද්ධි බහුලකමක් නැත්තේ නැහැ. ඒ නිසා යෝගාවචරය කමඨහන් වාර්තාව කේන්දරේ වැළුවට වැඩිය කියන්න පුළුවන් මේ මොකාටද යන්නේ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒක කියන්නේ නැත්නම් ඉතින් කරන දෙයක් නෑ. කියන්න නැත්නම් ඒක ගිලගෙන ඉන්නවා නම් බිල් එක වගේ. ඉතින් ඒක භාවනාවට තද බල බාධාවක් කියලා මම කියන්නේ. නමුත් වෙන කෙනෙකුට එයා ඒක හදා බෙදා ගන්න බෑ. එක් යම් දවසක යෝගාවචර මේ වගේ කාමය කාය සංඥාවෙන් දුරවන් කරලා දැන් කාම තෘෂ්ණාවෙන් කාම විනිබන්දෙන් දුරවන් කරලා කාම විනිබන්දේ රූප විනිබන්දෙන් දුරවන් කරලා මේ කෙලෙස් කෙලසන ගතිය කුප්පන ගතිය මෙලෝ වශයෙන්ම තමන්ට මේ පැයක දෙකක කාලයක් ඇතුළත අත්විඳින්න පුළුවන් ගත්තට එනකොට මේ කෙලෙස් වල වෙති වෙන මේ හේබෑම නිසා මේ චල් වීම නිසා කෙලෙස් ඇල්මැරෙන නිසා තද්ද බල විදිහට නිදිමත එන්න පටන් ගන්නවා. රාග ద్వේෂ දෙක නැති හිතට කොහොමඩක්වත් කෙලින් ඉන්න බෑ. කෙලින් ඉන්නව නම් රාගේ ද්වේෂ නිසා තමයි ඉන්නේ. රාග ද්වේෂ අඩු වෙනකොටම මෝහය මතුවෙනවා. නිදිමතයි ඇඟ වැක්කිරෙනවා, නලියනවා, කම්පන චංචල හිත හැංගී ගන්න බලනවා. ඊට පස්සේ යෝගාවචර සිදුවන අඩු කෙලෙස් තත්ත්වෙදී කොහොමද මේ හිත සතිය පවත්තන්නේ ඒක හරියට අඩි 2000කට වැඩි උඩ කන්දකට ගිය මිනිස්සයාට ඊටාම අඩු ඔක්සිජන් තත්ත්වකදී ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ කියලා දඟලන්න ගියොත් කලන්ත ඇදලා වැටෙනවා. වමන යනවා. මොනක්වත් කරගන්න බෑ. අඩි 10න් 1000ට හොඳට ඇඟ උහුරු කරන්න ඕනේ මේ අඩු ඔක්සිජන් තත්ත්වයට ජීවත් වෙන්න. ඒ වගේම ගුරුත්වාකර්ෂණය අඩු තැනකට ගිය ගංගනගාමියාගේ එක මාසයක් හිටියොත් ගුරුත්වාකර්ෂණ නැත්නම්ක ඇටපද්ධතියේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මොකද මේ ඇටෝල්ට වද දෙන්න දෙන්න තමයි ඇටෝල ශක්තිය වැවෙන්නේ. ඇටෝනේ වැඩ ගත්තේ නැත්නම් ඒක එහෙම කැල්සියම් තම්පත්තියම නැති කරගන්නවා. ඒ නිසා යම් යෝගාවචරයක් යෝගාවචරයක් කියන්න බෑ ගංගන ගාමියෙක් ගුරුත්වාකර්ෂණ නැත්තනක ජීවත් වුණොත් ආපහු ලෝකයට ආවට පස්සේ එයාගේ ඇටකුත් ඇට තැකිල්ල කැඩිලා බිම වැටෙන්න ඉඩ තියෙනවා කියන්නේ. අජටාකාශේ ගොඩක් අත් ඉන්න බෑ. මේ ඇට වැවෙන්න ඇටට කරදර ඕනේ. ඒ වගේ තමයි අපේ හිත ජීවත් වෙන්න කෙලස් ඕනේ. බුදුජානනාංශෙ පෙන්වන විදිහට කෙලස් ටික අඩු කරාට පස්සේ මෙයා එක්ක හිත හැංගිලා නිදිමතට ගිහිල්ලා පනිනවා. එහෙම නැත්නම් සැක ඇති කරලා, බය ඇති කරලා, අනශ්‍යතාවය ඇති කරලා කියනවා භාවනා හරිනේ මට බයයි. මං මේ කමටහන මාරු කරන්න ඕන. ගුරුවරයා මාරු කරන්න ඕන. යෝ කර්මස්ථානාචාර්ය නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න ඕන මොකද්දෝ වේගෙන එනවයි කියලා. ඉතින් ආපිට දුවනවා. දුවට භාවනා යනකොට මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ මම ඉක්මනට ගිහිල්ලා එන්නම් කියලා ඕන් ගෙදර යනවා. එහෙම නැත්නම් මේ මොනවා හරි ආහාර ගන්න මොකක් හරි ඔළුවේ දාගෙන දමල ගහලා යනවා. මේ අමාරුවෙන් සුද්ධ කරගෙන සුද්ධ කරන යනකොට යාට පේන්නේ තනි වුණා වගේ. පාළු වුණා වගේ. මොනවත් නැහැ දැන් ජීවිතේ මේ බුද්ධි විඳිත රස විඳින්න පාටි දාන්න දෙයක් නැති නිසා අර ගත කරන ජීවිතේට ඇදලා යනවා. ඉතින් ඒකදී එවැනි යෝගාවචරයේ නතර කරගෙන මේ භාවනා ඉදිරියට ගෙනියන එක මේ තේරවාදයේ තියෙන වල ශිල්ප මොන මොනම ශාසනයකවත් නැහැ. අපි ලොකු සංසිද්ධ කාලේ කියනවා වයසක ස්වාමීන් වහන්සේ නමක් ළඟ තරුණ ස්වාමී භික්ෂුවක් පැවිදිලා කියනවා. ඉතින් පැවිදි වුණාට බොහොම ආශාවෙන් අර ස්වාමීන් වහන්සේ උපස්ථාන කරගෙන ඉන්න හමුණත් ඇතිනේ කියලා කැලේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ඉන්නකොට එයාගේ බලාපොරොත්තු ඉච්චිදේ නැහැ. පැවිද්ද සුන්දරත්වයක්වත් නැහැ මේ නාකි මිනිස්යාගේ ගණ්ඩ දෙයක්වත් නැහැ. ඉතින් ඔය ඉස්තර හිතුවට රාතන් වහන්සේ කියලා ළඟට බannකොට කොහොමදත් කිහිල්ල දාඩිය ගන්න ටිකක් තියෙනවා. කක්ක කරපුවාම ගැඳයි. ඉතින් එතකොට ඉතන රාතන් වහන්සේ ළඟ නැති දාඩිය ගන්න දාන්න බෑනේ. ඉතින් ඔන්න ඔන්න ටික ටික ටික ටික මෙයා රාතන් වහන්සේ නිකම්ම යන්න ආකිය කියලා තේරිච්චන් පස්සේ අර වතපිලියත ඔක්කොම කරගන්න බැරුව යනවා. හැබැයි මේ හාමුදුරුවෝ නරක කෙනෙක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ. අන්තිමට ගිහිල්ලා කියන පොඩි හාමුදුරුවෝ අවසරයි ස්වාමීන් වහන්සේ මට සිවුරු අරින්න හිතෙනවා ඒ බොක්කෙමයි කියන්නේ. ලොකු අහමතෝ දාන්න. දැනගත්ත පස්සේ කියනවා හැබැයි ඇත්ත ඔය නම උච්චර කල් හිටියවත් ලොකු දෙයක් නේ. බලන්න මට උණු වතුර ටික රැල්ල වතුර ටික රත් කරගන්න දෙන්න දර ටික හොයලා දුන්නානේ. එහෙමනම් මට දැන් මේ ඉන්න කුටිය පේනවනේ. හොඳටම දිරලා. මම ওই නමට කියන්නද මට පුංචි ගල් කුටිය සුදාන්න කළා කියලා ওই නම යන්න. ඉතින් ඒකෝට අර පොඩි ආහඳුර හිතන්නේ දැන් මේ ලොකු ආහඳුරන්න ගේ කඩා වැටලා මැරෙයි කියන බයටිනේ කරන්නේ ඊට පස්සේ කියනවා ගල් කුටි නෑ ස්වාමීන් වහන්සේ කිට්ටෝක නෑ නෑ මං කියලා දෙන්නම් මං හතරෙන්ට කියලා හොඳ දර ගොඩක් හොයාගෙන එන්නකො කියලා කියන මේ මේ මේ ගහල්කාව මේ පැලිර ගාවේ දර ටික දාලා උඩට ගිනි බිඳින්න කියනවා ගල රත් වෙන්න ගල පිටරගෙන මට්ටු කරනවා ඊට පස්සේ වතුර බාල්දියක් ගහපු ගමන් ගලේ පදාසයක් කඩාන වැටෙනවා ඊට පස්සේ කියනවා ආයෙ දර දාලා උතන ගල මට්ටු වෙනකන් රත් කරලා වතුර බාල්දියක් ගහනකොට ආයෙ තට්ටුවක් කඩා. ඊට පස්සේ ඕනේ ගහන්නට ගල් දෙනක් හදන්න පුළුවන්. දැන් මේ ආමුදුරන්ට ඔන්න ගෙදර යන කතා නැහැ. දැන් ආමුදුරෝ දර එකතු කරනවා, ගිනි ගහනවා, කුටි හදනවා. හදලා ඉවරනවාට පස්සේ ඔන්න ආයෙත් ඉවරයි. ආයෙත් කියලා කියනවා හරි ඔන්න ඔබ ආන්තික වැඩේ හරි මං යනවා ගෙදර. ලුකුවන් කියන අනේ ලুকু දෙයක් දැන් බලනකො ලස්සන ගල් ගයක් තියෙනවානේ. මේ මෙහෙමයි නම ඕක ගලේ ඉන්නකොට නියුමෝනියාව හැදෙනවා. ඕකේ මේ හුණු පිටියම් කරන්න ඕනේ. ඒ නිසා මැටි අරගෙන අනලා ගම ගල හොඳට වටේට ගහන්න ඕනේ. එතකොට මේ මැටි තත්ත්වය තියෙනකොට මේ ආර්ද්‍රතාවය අඩුයි. නැත්තම් මේ නාකි අපට හෙම්බිරිසාව හැදෙනවනේ. ඒ නිසා ඒක මේ වැඩි හරි ඕක මට කරන්න බැරි වැඩක්. ඒ නිසා හොඳට මැටි ටිකක් කරන් ඇවිල්ලා උඹස් මැටි දිය කරලා හුණුත් එක කලවම් කරලා වටේට පිටියම් කරලා ඉතින් පොඩි ආමසොන ආයේ සෝමියක් වෙනවා. ඇලක හරි ගැසලා ඊට පස්සේ කියනවා හරි සාංශ දැන් වස් කිට්ටුයි. දැන් ඔබ වහන්සේකට යන්න මං යනවා. ඊට පස්සේ කියනවා නම ඕකේ වයසක කෙනෙකුට වැඩිව තරුණ කෙනෙක් ඉඳලා මට්ටම් කරන්න ඕන. ඔක ටික කාලයක් ඉඳලා අතුපතු ගහන්න ඕනේ. ඕක වටේ එන උලම් කවුළු වහන්න ඕනේ. වාත පාන හදන්න ඕනේ. එළිය තීන්තක හදන්න ඕනේ. මං කියලා දෙන්න නම පොඩ්ඩක් ඉන්න ඕක ඇතුලේ. මං වෙනුවෙන් ඉන්න කියන ඕන වස් සමාදක්. වස් වෙලා පෙනවා. දැන් අර හමුදුරන්නේ කියනවා මේ පැවිදි සිවුරු වරින්න හොඳ නැහැ වස් කාලේ. දැන් මාස 3යිනේ ඉතින් ඕක ඉඳලා වස් ඕක ඉඳලා අපි පස්සේ සිවුරාරිම කියන. එතකොට ඉන්න ඉන්න කාලේ අසාමසෝ කියන දැන් ඉතින් කුටියත් හරි දැන් මොකද ගන්න? මේ සංයුත්තනිකයි කියලා පොතක් තියෙනවා. ටික ටික කියලා කටපාඩම් දෙන්නකෝ මට. අනේ මාස තුනී වෙනකොට අනාගාමි ඵලයටපත් වෙනවලු අර අරකෙම සංයුත්තනිකය කියලා බණ භාවනා කරලා කුටියේ. ඒ වගේ මේ නිදිමතට යන යෝගාවචරයා කම්මැලිකමට යන යෝගාවචරයා, බය ඇති කරන යෝගාවචරයා, අනිශ්චිතතාවය ඇති කරන යෝගාවචරයා පිට අත ගාලා යාට කියලා දෙන්න ඕන. කියලා දෙන්න නම් පචයක්. ඔය කියලා දෙන්නෝ බණ නෙවෙයි. මෙයා කොහොම හරි පරක්කු කරන්න ඕන. පෙර මොනවද ඒකට කියන්නේ? නලවන්න ඕන. බබා නලවනවා වගේ බබා මොනවද හොඳ වචනයක් කියනවා බබාලා අම්මා එනකම් බබා නඩත්තු කරගෙන ඉන්නේ තාත්තා. ඒ වගේ නඩත්තු කරන්න ඕන. ඒ යෝගාවචරයට හිතෙන්නේ යට එපාම වෙනවා. මොකද අර ලෝකේ තිබුණ කිසිම ආස්වාද නැහැ ඒ වෙලාවේ. භාවනාව යනවා. හැබැයි ගුරු ආමුදුරෝ ඒ කරන ප්‍රයත්නය නිසා මෙයාට සාමාන්‍ය බුද්ධිය මෙයා වගලා ගන්නවා. වගලගෙන තියාගෙන අන්තිමට යාට දුන්නට පස්සේ මෙයා ඉන්නේ හොඳ එහා පැත්ත පරින්න මෙහා පැත්ත පරින්නද කියන මේ වැට උඩ ඉන්න වෙලාවක් මේක. ආන්නේ වෙලාව අල්ලගෙන මෙයා ඒකත් මේ නිදිමත, කම්මැලිකම, ඒකාකාරීකම, නීරස ගතිය භාවනාවේ දියුණුවක් කියන සම්මාදිට්ඨිය ඇති වුණා නම් මේ කම්මැලිකමක්වත්, මුස්පේන්තුවක්වත්, පාළුවක්වත්, හෝනියමක්වත් නෙවෙයි භාවනාවේ දියුණුවක් කියලා. ඒක මම හිතනවා බෞද්ධයෙකුට දෙන්නම බැරි දෙයක්. පුදුම විදිහට මේ බෞද්ධයා පස්ත ගහනවා භාවනා කරලා නිින්ද යනවා කම්මැලි වෙනවා ඒකාකාරී වෙනවා බය හිතෙනවා සැක එනවා අනතුරුදායකතියක් එනවා. මුඛාක් හරි දෝෂයක් වෙන්නේ නැති කවුරු හරි හෝනියමක්වත් වෙන්නේ නැති මහ මුස්පේන්තු ජීවිතේ. ආන්න ඕකට ඒ සෙය්‍ය සුඛ මිද්ද සුඛ පස සුඛ කියලා කියමින් නිඳා ගන්න තියෙන ආසාව නතර කරලා උනන්දු ඇති කරලා දෙනවයි කියන එකට මෙතෙන්ට යනකම්ම වගේ ඒ යෝගාවචරයේ අතේ වගකීම අඩුයි කර්මස්ථානාචාරය අතේ සෑහෙන වගකීමක් තියෙනවා. ඉතින් මේකෙදී ඒ ගනුදෙනුව සිද්ධ වුණේ නැත්නම් කාරණාව හෙළි වුණේ නැත්නම් සුද්ධ වුණේ නැත්නම් මේ දෙන්නම දක්ෂ වුණත් පිටපොට යන්න ඉඩ තියෙනවා සම්මාදිට්ඨියට යන්න නැතුව මිච්ඡාදිට්ඨියට යන්න පුළුවන්. ඒ ගිය ගමන් ඒ අනුව යන මිච්ඡා සංකල්ප රාශියක් එනවා. ඒ නිසා කොතනකදී හෝ මේ භාවනාවේදී ඇතිවෙන නීරසකමත් නිවනක් වගේ. භාවනාවේදී ඇතිවෙන කම්මැලිකමත් නිවනක් වගේ. කම් භාවනාවේදී ඇතිවෙන සැකයත් කුසලයක්. බයත් කුසලයක්. තනිකමත් කුසලයක්. මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හේතු ගත්තා නම් මායයටවත් බෑ යවට්ටන්න. මායя මෝහණයටපත් වෙනවා. මෙයා වට්ටන්න කම්මැලි කරවන්න හදනකොට යා ඒක අරමුණක් කරගන්න. නීරසකමක් එනකොට ඒක අරමුණක් කරගන්න. සැකයක් එනකොට අරමුණක් කරගන්න. විශේෂයෙන්ම මේක වෙන්නේ උගතුන්ට. මේ නිදිමතේ දෝෂේ සද්ධාවෙන් යන සාමාන්‍ය ආයත එනවා අඩුයි. මේක ගොඩාක් එන්නේ ඔය බටහිර චින්තනය වගේ කියලා එකක් තියෙනවා. දැනුම වැඩි අයට බලාපොරොත්තු වැඩි කට ඒ කට්ටියගේ තියෙන කච්චිය දුර්ලභමත් තමයි ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය. ඒ කෙනාට මෙතෙන් එහාට යන්න බෑ. එයාට යටත් වෙන්න දන්නේ නැහැ. මෝඩයෙකුට නම් ওই සාමාන්‍යයෙන් බගලකට ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙකුට එතනදී සාමාන්‍ය බුද්ධිය සම්මුති ඥානෙ දාලා අල්ලනවයි කියන එක ලීචිනේක ගුරුවරයාගේ සුවිශේෂී දක්ෂකමක්. එහෙම නැත්නම් මේ වොලිබෝල් ගහනකොට ඩෑෂ් පාරක් ගහනවා වගේ වැඩක් තමයි. හරි ගියොත් හරි වැරදුනා නම් වැරදුන. ඒක නිසා එතනදී සම්මාදිට්ඨිය ගන්න සාමාන්‍ය බණහන වෙලාවදී මතක තියාගන්න ඕනේ. භාවනා කරන්න ඉඳගත්තර පස්සේ ඇති වෙන කම්මැලිකමත් පිනක්. නීරසකමත් පිනක්. සැකයක් පිනක්. අනිශ්චිත භාවයක් පිනක්. බයක් පිනක්. මේක භාවනාවෙන් ආපු එකක් කියලා. වැටෙනවා ලක්ෂයක් වාර වැටෙනවා මම මේක දිහා බලන්න ඕනෑ කියලා ගියොත් ඒ යෝගාවචරය තමන්ගේ වටිනාකම තමන් තේරුම් අරගෙන තමන්ට තමන් සරණ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් එයා කම්මැලි කියලා තැල දාලා යනවා. හැබැයි එතකොට ගොඩාක් කරන්න තියෙන ඒවා කරලා ඉවරයි. ගෙවන්න තියෙනවා ගෙවලා ඉවරයි. නමුත් මේ යෝගාචරය අස්සන්නේ නෙලා ගන්න පමාවි. එහෙම නැත්නම් වතුර දහහක් කළා කලිය බින්දා වගේ වෙනවා. ඉතින් අද භාවනා ලෝකෙදී ආ බලනකොට ඒක කනගාටුදායක විදිහට බලන්න ඉන්න පුළුවන්. ඒ වෙලාවට අවශ්‍ය කරන අනුග්‍රහය නැතිවීම නිසා විශාල යෝගාවචර පිරිසක් ඉන්නවා ඒ ප්‍රතිපදාව එහෙම නැත්නම් සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සම්මා සංකප්පය ඇති වෙලා නැතුව තාමතර නීරසකම කාලකන්නිකමක් කරගෙන සැකිය වවාගෙන අනිශ්චිත භාවයේ වඩාගෙන පටලවාගෙන ඉන්නවා. එතන කමඨාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ යෝගයක්. පින තියෙන කෙනාට තේරෙනවා නැතුණත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ කියනවා මේසා විශාල විදිහට පට බේරගෙන භාවනා කරන්නේ දිවි ලෝකයන්ඩයි කියන මෝඩකම කියනවනම් ඒ යෝගාවචරගේ ඔළුව උඩ මේ භාවනාව කරන්නේ අර සැප මේ සැප ලබා ගන්නයි කියලා අන්තිමම සියුම්ම බන්ධනේ තමයි ඒක. ඒක තමයි බෞද්ධ ආර්ජන බරපතලම බන්ධනේ. ඒගොල්ලෝ මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හැම ප්‍රතිඵලයක්ම කාමුකයි. හැම ප්‍රතිඵලයක්ම අර්ථ සිද්ධියක් තියෙනවා. පුළුවන් ද යෝගාවචරයට මේසා විශාල කැපකිරීමක් කරලා මේක මේ කාම සැපයක් ලබා ගන්නවක්වත් දෙවියෙක් වෙන්නවක්වත් සුජාතාව වෙන්නවක්වත් බිම්බිසාර රජුර වෙන්නවක්වත් කරන වැඩක් නෙවෙයි. ඒවා සීනවා පහත් උච්ච ආශාවල්. මේ දේ කරන්නේ දෙවියෝ දේවෝවා භවිස්සාමි දේවඤ්‍යතරෝවා කියලා දෙවි කෙනෙක් වෙන මිනිසෙක් සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න නෙවෙයි මේ භවයේ දුරු කරන්නයි කියන එක. මේ භවයෙන් කියලා වෙන්නයි කියන එක. ඒක උඟාක් වෙලාවට යෝගාවචරෙන් පේන්නේ සීදීනසා ගන්න හදනවා. මොකද හැම කෙනාටම භාවනාව ඕනේ මේ තියෙන මාන්නකාරකම් පුම්බන්න. අඟ උස්සන්න, අඳුරේ පාන්න. අද භාවනා හැම තැනම අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා තමයි භාවනා කරන්නේ. නිවන කියලා එකක් දෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේ යෝගාවචරයට කොයි වෙලාවෙ මේ සම්මාදිට්ඨිය පහළ වෙයිද කියලා කියන්නත් බෑ. හැම කෙනාම පටන් ගන්නෙ නම් අර වගේ ලාමක දෙකින් තමයි. යන්න යන්න යන්න යන්න තමන්ගේ પરමාර්ථය පිරිසිදු වෙනවා නම් පරිණාමයකටපත් වෙනවා නම් රූපාන්තරණයටපත් වෙනවා නම් ඒ යෝගාචරම తీරේ තමන් චපලයේ කියලා. පටන් ගන්නෙ භාවනා කරනකොට එච්චර ගැඹුරක් ඇතුව නෙවෙයි. යන්න යන්න යන්න යන්න තමන් එල්ල කරන දේ පරිණාමයටපත් වෙනවා. මම ඊයේ භාවනා කරුවේ ඇයි? අද වෙන එකක්. හෙට වෙනකොට තව එකක්. ඒතකොට පේන්නේ මගේ චරිතේ කොන්දක් නැහැ. පිට කොන්දක් නැති චපල චරිතයක් වාගේ. නමුත් ඒක තමයි එහෙම තමයි මේ නොදන්න නිවන එල්ල වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් තමන්ගේ පරමාර්ථය වෙනස් වෙන එකම හටන යෝගාචර ජීවිතය විතරයි. අනික හැම කාමක දෙයකම නිත්‍ය පරමාර්ථයක් තියෙනවා එතන ගියාම දිනු. මේක නෑ යන්න යන්න යන්න යන්න පරමාර්ථ වෙනස් වෙනවා. ඒක නිසා හරි අමාරුයි බුදු කෙනෙක් අර වෙන කෙනෙකුට මේ ප්‍රතිපදාවක් හෙලි කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා හෙලි කරන්න අමාරුයි. නමුත් බුදුජානනාංශයේ මේ අමාරු දේ නොකියන්න හිතලා නොකියන්න හිතලා මොකද ඒ තරම් මේවා තීරුම් ගන්න කිසි කෙනෙක් නැහැ මොකද ඒගොල්ලන්ට මේ දවසේ බත් වේලා හැම කරගන්නත් බැරුව ළඟට මිනිස්සෙින්ද මේ ගැඹුරක් නොකියන්න හිතලා ඊපස්සේ තාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වලු අන්ධකාරයි ලෝකේ ඔබ වහන්සේ මෙච්චර මහන්සිලා මේක ප්‍රකාශ කරුවේ නැත්තම් ඒ නිසා බාගෙත දූවිලි තියෙන જાතියක් ඉන්නවා මේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඇසෙල් නැහැ අන්න ඒ යත්තන් කෙරේ අනුකම්පා කරලා මේක කියන්න පුළුවන් කෙනා උත්සාහ කරයි නිසා කවදාකවත් මේ වගේ ධර්මයක් මුළු ලංකාවේ ඔක්කොටම බෞද්ධ කරලා බෞද්ධ රාජ්‍යයක් පිටන්න කරන දේශපාලන කතා නෙවෙයි මේ. තීරුම් ගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඇස්සත්තු රූප දකිත්වා කන් ඇත්තෝ අසත්වා කියලා මම මේ ධර්ම බෙරේ ගහන්න මම යනවා ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කියලා බුදුජානනාංශයේ දේශනා කරන්නේ මේක තේරුම් ගන්න අමාරුයි. වෙන මොනක්වත් නිසා නෙවෙයි අපි මේ වංචනික හිතින් කාමයට බැඳෙන බැඳිලි. කාමයේ කියලා අපි කෙලිමොත් බැඳෙනවා වංචනික වශයෙන් යනවා. ඒක එනකොට ලොකු කාමේ පුංචි කාමයෙන් අයින් කරනවා කියන එක සදාචාරවාදියාට තේරෙන්නේ පුංචි කාම ඊටත් වැඩි පුංචි කාමකින් අයින් කරනවා කියන එක සදාචාරවාදී. එයා හිතනවා gediya pitima ආය පුංචි කාමයක් අල්ලන එක අපරාධයක් කියලා ඇත හිතේ. සදාචාරාත්මක නැහැ කියලා. කවදාකවත් gediya pitin කාමය අයින් කරන්න බැරි නම් පුංචි කාමයක් අයින් කරා ලොකු කාමයක් අයින් කරලා පුංචි කාමයක් අල්ලනවා. පුංචි කාමයක් අල්ලනවා. ඊට වැඩි පුංචි කාමයක් අල්ලනවා. අල්ලගෙන අල්ලගෙන යනකොට මේ කේල් ගහපොත් උයෝ වගේ රතුරුණු ගෙඩියක් අයින් කරා වගේ මෙයාට සම්මාදිට්ඨි සම්මා සංකප්පවල පුදුමාකාර සියුම් භාවයකටපත් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ දිහා බලන හැටි තමන්ගේ අභිමතාර්ථ, තමන්ගේ අසුරකම්, තමන් ලෝකයේත් එක්ක වස්තුවත් එක්ක තියෙන සම්බන්ධකම් මේ අතර මේ වෙනස වෙනකොට ඒ කියන්නේ සම්මාදිට්ඨි සම්මාදංකප්ප පෙළ ගැහුණා නම් ਸਰවචන්සේ යාට වගකීමක් දෙනවා ඊට පස්සේ කතා කරන වචන සම්මා වාචා දැනගෙන කතා කරපන් ඔය ඔක්කොම වැඩක් හරි වචන වර්ධගත්තොත් කිරි කලයයි ගොම කඳුලයි කට පරිශං කරගන්න කිය. අමාරුම ওই තුනේම අමාරු මේක තමයි. වචනේමයි අපි හුඟක් වෙලාට අකුසල් කරගන්නේ. ඒකෙන් ක්‍රම හතරකින් අකුසල් සිද්ධ වෙනවා. කයෙන් තුනයි, වචිතෙන් තුනයි. වචනෙන් තමයි වෙන්නේ. කිසිම ගිහියෙකුට කිසිම කාම ලෝකේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ වචනේ මෙච්චර අකුසල් වෙනවායි කියලා. ඒක කෙරුවොත් විතරයි කියනවා බුදුහාමුදුරුවෝ කය හදන්න පුළුවන්. සම්මා වාචා හදව කෙනාට විතරයි සම්මා කම්මන්ත හදන්න පුළුවන්. එනතු සම්මා කම්මන්ත හදලා වාචා හදනවා කියන එක ඒක ඉතින් ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. ඒ නිසා බලන්න දවසකට කතා කරන වචන ගන්න. අඩු කරන්න පුළුවන් නම් සම්මා දිට්ඨිය වැඩි වෙනවා නම් දොඩමළු වෙනවා නම් වාචාල වෙනවා නම් මේ ප්‍රපංච කරීමක් වෙනවා. මේ දෙක හදාගත්තොත් මේ කාය වචන දෙක හදාගත්තොත් එයාට තමන් ගත කරන ජීවන රටාව, බඩ රස්සාව, ආජීවයේ පිළිබඳ වගකීමක් එනවා. කවුරු හරි සූරකාලා ජීවත් වෙන මිනිස්සයා එහෙම නැත්නම් අනුන්ගේ රීති මාන්ත කාලා ජීවත් වෙන මිනිස්සයාට මේ කතා තේරෙන්නේ නැහැ. තිරිසනුන්ට වෙන ක්‍රමයක් නැහැ. උණ්ඩ තියෙන්නේ රීති මාන්ත කාලා විතරයි. මිනිස්යාට පුළුවන් යහ ජීවන රටාවකින් ආජීවය සකස් කරන්න. ඒ වගකීම Taman ගන්න නැතුව මේ ලෝකේ ඔක්කොම ආජීවය හොඳ නැහැ නිසා මාත්කමක් නැහැ කියන එක ගත්තොත් ඉතින් කට්ටියම යන නිසා Tamanටත් අපාය යන්න වෙනවා. ඒ නිසා ආජීවය සකස් වෙනවා නම් එnde ende ende ende ටික ටික ටික ටික ඒ කෙනාට ආජීවය සකස් වෙන වෙලාවෙත් මිනිස්සු බයින. මුඹ භාවනාකාරයන්ව තාම ආජීවය හදාගත්තේ නැහැ කියන මොකද එයා ඇතුළත දන්නවා මං එන්නේ එන්න ප්‍රතිතද කරගන්නවා කියලා. ලෝකෙට පේන්නේ නැති වුණාට ලද ලද වෙලාවේ ප්‍රතිතද කරගත්තොත් එයාට ලැබෙන ලාභේ තමයි එයාට ශක්ති හානි වෙන්නේ නැති නිසා වීර්යයක් වැඩෙන්න පටන් ගන්නවා. මොන වැඩ කරත් වෙහසක් දැනෙන්නේ නැහැ. විස්රාමෙමයි තියෙන්නේ. වැඩ කරන හැම වෙලාවෙම විශ්‍රාම කරන මොකද එයා කරන්නේ ප්‍රයෝජන සලකලා විතරයි වැඩේ. ඒ නිසා එයාට සම්මා වායාමයේ පහළ වෙනවා. දැන් සාමාන්‍ය ගිහියෙකුට මොන වැඩක් කරත් පැයක් වැඩ කරොත් පැය දෙකක් විවේක ගන්නවා. මේ බෝක්කුව කුඩලා බීඩිය බිබී ඉන්නවා. පැය භාගයක් වැඩ කරුවාට පැයක් අයිවාරු. බුදුරජාණන්සේ අවුරුදු 45ක් වැඩ කර අවුරුදු පැය දවසට පැය 18 ගානේ එක දවසක් ඕවර් ටයිම් ක්ලේම් කරෙත් නැහැ. එක දවසක්වත් බටා ට්‍රාන්ස්පෝර්ට් මොනක්වත් ඉල්ලුවේ නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. මේ ඔච්චර මහන්සියෙන් බුදු වෙලා බුදු වෙන්න ඉස්සර නම් මහන්සියෙන් කිතේ පාරමිතා පුරනවා කියලා. මේ මොකටේ මේ? බුදු වෙලා 45 අවුරුද්දක් පැය 18 ගානේ පැය ඇතම 10 15 වෙනවා එක මිනිස්සේ සෝවාන් කරන්නේ. මේ අපිට ආදර්ශයක් තියලා තියෙනවා. ඉතින් අපි මොනවද ඉල්ලන්නේ මේ? යෝගාවචර ජීවිතය ගත කරනවා නම් එදිනා ජීවිතේ හරි අපිට මේ කික් සපත්තු දෙකක් ඕනේ. එහෙම නැත්නම් මේ අංජන කුංකුම අංජන ඕනේ. ඉතින් තාගෝර්තුමා කියනවා කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයස් නොබැති ඔබ දකින්න තුරා. මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැති ඔබ දකින්න තුරා. පුකෙන් යන්න වෙනකන් ඉන්නේ ඔය. අනේ එදාට තේරෙයි කකුල් දෙකක් තියෙන එකේ වටිනාකම, ලක්මනක වටිනාකම. ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක කුඩියට ගන්න බෑ. කඩේ ගන්න නෑ. මේ දන්න දන්න මේ කයට හිත ගැනීම අරමුණ ධාතු මනස්කාට ගැනීම ගැන පුංචි පුංචි වයින් අල්ලගත්තොත් එයාට මේ ආජීවය හැදිච්ච දවසේ තේරෙනවා මේ බැටරි එක මේ ජීවන ලයිෆ් බැටරි එක කද්දාවත් ඩිස්චාර්ජ් වෙන්නේ නෑ. ගිග්ගටම වැඩ. කාටවත් හිතා ගන්න බෑ. ඒක නටවත් හිතා ගන්න බෑ. අපිට මේ අද තියෙන වෙහෙස ආජීවයේ වැරදි. අපි ගත කරන ජීවිතය අනුගේ සීටි මාන්තේ උහුරකන කරන ජීවත් වෙන්නේ. මේක නැතුව කරන්න බෑ. පුළුවන් තරම් අඩු කරා. එතකොට යාට හරිය ලේසි සතිය පිහිටවන්න පැය 24ම සතිය පිහිටවන්න පුළුවන්. නැත්නම් නිදි නැති හැම වෙලාවෙම කාය පවතින පවතින සතිය පිහිටියට පස්සේ ඒ ඇති වෙන සතිය එහෙම නැත්නම් ඒ ක්ෂණ මාත්‍ර සතිය නැ ක්ෂණ මාත්‍ර සතිය මතින් ඇති වෙන ක්ෂණ මාත්‍ර සමාධිය ඔය එක තැනක ඉඳගෙන ඇත්ත එක වහගෙන ගන්න සමාධියක් නෙමෙයි মালටි ටාස්කින් කරන ගමන් තමයි තාමත් එකලාශයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි ධර්ම પરම්පරාව සම්මා දිට්ඨි කියනවා සම්මා සංකප්ප පහල වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වෙනවා. එතකොට වායාම සති සමාධිය ඇති වෙනවා. ඉතින් ඒක හදන්න බෑ. ඒක ධර්ම પરම්පරාවක්. ඒක ආවට පස්සේ වලක් කරන්නත් බෑ. ඒ කියන්නේ තත්තිස් බෝධිපාක්ෂර්ම ඉහෙළම කෙලවරක් මේ කතා කරන්නේ. ඒව ඉතින් ලබනාත්තර දාන්න එපා. මේ මේ ජීවිතේ කරන්න බෑ කියලා පැවිදි වෙලා අරණ්‍ය ගත වෙනකන් ඉන්න ඕන කියන්නත් ඕනේ. දැනට Taman මේ අත්දකලා තියෙන ටික Tamanම සාක්ෂි කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවනම් මම හිතනවා මේ දසුත්තර සූත්‍රයෙන් අපි ගත්ත මේ පාඩම හෙට ගෙදර යනකොට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ගිහිල්ලා ඒක Taman තනවා වඩාගෙන කරනවා නම් කාටවත් බන කිව්වේ නැති වුණාට මේ ජීවන රටාව සකස් කර ගැනීමම නිහඬ බඩක් වෙනවා. බලන ඕන කෙනෙකුට තේරෙනවා මේ මිනිස්සයා සමාජයට බරක් නැහැ. එනිසා ගත කරන ජීවිතේ නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි සස්සායන් ඉදිසෝපති මේවනි මවක් මෙවැනි දරුවෙක් ඇති අම්මා සනසුනා වෙනවා තාත්තා සනසුනා වෙනවා පතිනිය සනසුනා වෙනවා වෙනවා මහ පොළොවක් සනසෙ. ඒ නිසා අපේ ශක්ති ප්‍රමාණය අපි කරන භාවනාවෙන් ඒ දේවල් වලට නිබ්බුතියක් නිවනක් ලබලා දෙන්න පුළුවන් නම් එදා මෙලෝ වශයෙන් ලබන්න හම්බෙන්නේ ඒකමත් ඇති. වැඩමුළු සාර්ථක වෙන්නත් තම තමන්ගේ සාර්ථකත්ව ලැබීම සඳහා මේ විදිහට ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයකම ඒ සාන්ති භාවය සාන්ත ස්වરૂපය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සාමූහික වශයෙන්ොත් පෞද්ගලිකවත් ධෛර්යමත් වෙන්න උනන්දු වෙන්න ධර්ම දේශනාව දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.